එකතු කරගෙන ධර්ම මාර්ගයේ ධර්ම ප්‍රතිපදාව පිළිබඳව යම් අවබෝධයක් යම් නුවණක් ඇති කර ගැනීම අවශ්‍යයි. අද දවසේදී මේ පැමිණිලා මේ දේශනාවට සම්බන්ධ වෙන්නේ. අපි පහුගිය කාලේ පුරාවට සාකච්ඡා කරගෙන ආවා සම්මාසව සූත්‍රයේ ආශ්‍රව ධර්මතා පිළිබඳව ආශ්‍රව කොහොමද ප්‍රහාණය කරන්නේ කියන ක්‍රමය එතනදී සාකච්ඡා කරනකොට අපේ ජීවිතය තුළ අපිට හම් වෙන කාමාශ්‍රව භාසව දිඨාශ්‍රව අවිජ්ජාශ්‍රව කියන සතර වර්ගයක් වූ ආශ්‍රව ධර්මතාවයන් අපි කතා කළා මේකේ දිට්ඨාසවේ නැතිනම් දර්ශනීය පහකල යුතු ආශ්‍රව ධර්මතාව ටික පිළිබඳවයි කතා කළේ. දර්ශනීය පහකල යුත්තේ ආශ්‍රවය දර්ශනීය වැරදුණු තැන තියෙන ආශ්‍රව ධර්මතාව ටික. දර්ශනීය කියන එක සරලවම කිව්වොත් නිර්වචනය කළොත් දැක්ම. දැක්ම හරිගස්සගෙන හදාගන්නට ඕනේ වැරදි දැක්මක් තියෙන තැනක. එතකොට දර්ශනයෙන් පහකල යුතු ආශ්‍රව ටික සම්පූර්ණයෙන්ම ඇති වෙන්න හේතුව තමයි මේ දැක්ම වැරදුණු කම. මේ ආශ්‍රව ටික පවතින හේතුව සම්පූර්ණයෙන්ම අපේ දැක්ම වැරදුණු කම. එතකොට අපේ දර්ශනය අපේ දැකීම වැරදුණු තැන පිළිබඳව අපි ටිකක් විමසලා බලන්නට ඕනේ. අපි විවිධ පරයයන්ගෙන් විවිධ ක්‍රමයන්ගෙන් අපි ඒකන යම් තරමකට සාකච්ඡා කළා. චතුරාර්ය සත්‍ය ධර්මයේ ඔස්සේ අපි කතා කළා දුක ගැන කතා කරනකොට මේ දුක පිළිබඳව අපේ කෙබඳු දැක්මක් තුළද මොන විදිහේ දර්ශනයක් තුළද අපිට වැරදි දැක්මක් අපේ ජීවිතේට ඇති වෙන්නේ කියන එක පිළිබඳව. එතනදි බොහොම වැදගත් කියලා හිතෙන දර්ශනය සම්බන්ධව කරුණු ටිකක් අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා තවදුරටත් පටිසම්භිදා මග්ගප්‍රකරණයම ධර්මතා ටිකක් ඔස්සේ මෙතනදී මුලින්ම අපි මතක් කරගන්නට ඕනේ මේ දර්ශනීය පහකල යුතු ආශ්‍රව කොටස දර්ශනීය පහකල යුතුයි කියලා කියන්නේ දැක්මෙන්ම පහකල යුතුයි කියලා කියන්නේ අවබෝධයේ තුලයි මේ ආශ්‍රව කොටස ප්‍රහාණයට ලක් වෙන්නේ. අවබෝධය කියලා කියන්නේ ප්‍රඥාව නුවණ නැතිනම් අපි මේ ඇති කරගන්න ටිකට කියනවා තව වචනකින් සත්‍ය ඥානය කියලා. සත්‍ය ඥානයේ ඥානය තුලයි මේ ආශ්‍රව ධර්මතාව ටික ප්‍රහාණය කරගන්න පුළුවන්කම තියෙනවා. මත්තේ ඉක්මන්නේ මේ ටික ඇති කෙනාට මේ දර්ශනය ඇති කෙනාට. අපි හැමෝම නිවන් දකින්න උත්සාහවත් වෙන ගමනක නිවන මූලිකත්වයේ කරගෙන යනකොට යන තැන යන ක්‍රමයක් නොදැන අපි විවිධ දේවල් කළාට ඇත්තටම අද දවසේදී නිවන මූලික කරගත්තාම අපිට අවශ්‍ය වෙන එකම දේ මූලික වශයෙන් අවශ්‍ය වෙන දේ ප්‍රඥාව කියන දේ නැතිනම් සත්‍ය ඥානය කියන තැන. මේ සත්‍ය ඥානය තුල අපිට ගෙනල්ලා දෙන්න ඕනේ සම්පූර්ණම ලොකු දර්ශනයක් අපේ ජීවිතය පිළිබඳව. මේ ජීවිතය පිළිබඳව ගෙනල්ලා දෙන දර්ශනය ගැනයි අපි කතා කරේ අපිට වැරදුනේ මොන තැනද කියන එක පිළිබඳව. එතකොට අපි ඒකෙදි වැඩිදුරට සාකච්ඡා කළා දික්ටි නැතිනම් දෘෂ්ටි පිළිබඳ දික්ටි ධර්මතා ටික පිළිබඳව. මේ දික්ටි ගැන කතා කරනකොට මේ කොටස තියෙන්නේ පටිසම්භිදා මංගල්ක කරන්නේ දික්ටි කතාවල දෘෂ්ටි පිළිබඳව නැතිනම් ලෝකේ තියෙන දෘෂ්ටි ලක්ෂණවාද පිළිබඳව තියෙන කතා. එතකොට මේකෙදී විවිධාකාර දෘෂ්ටි විවිධාකාර දැකීම් පිළිබඳව කතා කරනවා. හැබැයි මේ ඔක්කොම අපේ ජීවිතයට අදාළව හෝ මාර්ගයේ වඩනකොට අපි වැටෙන්න පුළුවන් වලවල් ටික ගැනයි කොටින්ම මේ කතා කරන්නේ. කෙනෙක් ප්‍රතිපදාව වඩනකොට එයා වැටෙන්න පුළුවන් වලවල් ටික සහ දැන් ඉන්න වල මොකද්ද කියන එක ගැන මේ කතා කරන්නේ. ඒකින් ගොඩ නැගි ගොඩ නැගින්න ඕනේ, නැගින්න ඕනේ ක්‍රමවේදය මොකද්ද කියන එක. එතකොට මේකෙදි පළවෙනිම සාකච්ඡා කරන දිට්ඨිය තමයි අස්සාද දිට්ඨිය. අස්සාද දිට්ඨිය අපි ගොඩක් වෙලාට දෘෂ්ටි අහලා තියෙනවා සක්කාය දිට්ඨිය මේ වගේ දෘෂ්ටි අහලා තියෙනවා මේක අලුත් දිට්ඨියක්. අස්සාද දිට්ඨිය. අස්සාද දිට්ඨිය කියලා කියන්නේ ආස්වාද දෘෂ්ටිය. ආස්වාද දෘෂ්ටිය කියලා කියන්නේ රූපේහි ශබ්දේහි ගන්ධේහි රසේහි ස්පර්ශේහි යම් ආස්වාදයේ දක්නා බවක් තියෙනවා නම් මේක ආස්වාදේ මේක විස්තර කරනවා යම් රූපං පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං අයං රූපස්ස ආස්වාදෝ රූපය නිසා රූපය ඇසුරු කරගෙන යම් සුවයක් සොම්නසක් දැනෙනවා නම් මේ දැනෙන සුවය සොම්නස ඒකට කියනවා ආස්වාදය කියලා. මේ සුවය සොම්නස රූපය ගැන තියෙන සුවය සොම්නස කියන එක අභිනිවේෂ පරාමාසෝ කියලා වචනයක් තියෙනවා. අභිනිවේෂ පරාමාසෝ. අභිනිවේෂ පරාමාසයේ පරාමාස කියන එක අපිට හුරු වචනයක්. මොනවද පරාමාස? තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ස්පර්ශ කරනවා, පරාමර්ශණය කරනවා නැතිනම් අපි මෙහෙම අතගානවට කියනවා පරාමර්ශණය කරනවා කියලා. තෘෂ්ණා වශයෙන්, දෘෂ්ටි වශයෙන් ඒ තුල හැසිරෙනවා. ඒ තුල යෙදෙනවා, තණ්හා කරනවා, දර්ශනීය විදිහට ඒ තුල යෙදෙන එකට කියන පරාමාස කියලා. මේක අභිනිවේෂ පරාමාසය. අභිනවේ සති කියලා කියනවා හොයනවා ඒ තුල යෙදිලා හොයනවා අභිනවේෂ පරාමාසයේ ඒ තුල හොයමින් හැසිරෙනවා ඒ තුල හොයමින් හැසිරෙනවා එතකොට දැන් ආස්වාදයක් තියෙනවා රූපේ රූපේ ආස්වාදය අනුව හොයමින් හැසිරෙනවා අන්න ඒක තමයි දිට්ඨිය ඊටසේ බොහොම වැදගත් කාරණයක් කියනවා මේකෙන් දික්ඨින අසාදෝ අසාදෝන දික්ඨි අඤ්ඤා දික්ඨි අඤ්ඤෝ අසාදෝ ආස්වාදේ දෘෂ්ටිය නෙමෙයි දෘෂ්ටි ආස්වාදේ නෙමෙයි ආස්වාදේ අනික දෘෂ්ටි අනික ආස්වාදේ දික්ඨිය නෙමෙයි දික්ඨි ආස්වාදේ නෙමෙයි ආස්වාදේ අනිකක් දික්ඨිය තව තව එකක් කියනවා යාච දික්ඨිය වච අසාදෝ අයං උච්චති අසාදෝ දික්ඨිය යම් දෘෂ්ටියක යම් ආස්වාදයකුයි තියෙනවා නම් මේ දෙකම එකට කරලා තියෙනවා ආස්වාද දිට්ඨිය. එතකොට අපේ ජීවිතය තුළින් මේක ටිකක් බලනකොට රූපේ ආස්වාදයේ කියන එක බුදුරජාණන් වහන්සේ නෑ කියන්නේ යන්නේ මහණෙනි මේ රූපේ ආස්වාදයක් නැත්තම් නේදන් සත්තා සාරජ්‍යයෝ සත්‍යෝ මේක ඇලෙන්නේ නෑ මේකේ රූපේ ආස්වාදයක් තියෙනවා ආස්වාදේ දැකලා තමයි සත්‍යය මේක ඇලෙන්නේ මේ රූපේ ආස්වාදයක් නැත්නම් ආස්වාදයක් නැත්නම් ඇලෙන්නේ නැහැ. ආස්වාදේ දැකලා ආස්වාදයක් තියෙන නිසායි ඇලෙන්නේ. ඒ ආස්වාදය බොහොම කෙටි ආදීනවේ බහුලයි. ඒකයි තියෙන ප්‍රශ්නේ. පළඟෙටියට පහන් දැල්ල ආස්වාදය. පළඟෙටිය බොහොම කැමති පහන් දැල්ලට. පහන් දැල්ලට කැමති නිසායි පළඟෙටිය පණින්නේ. පහන් දැල්ලෙන් ආස්වාදයක් නැතුව නෙමෙයි පහන් දැල්ලෙන් ආස්වාදයක් තියෙනවා. හැබැයි තියෙන ආස්වාදේ ලබා ගන්න යනකොට හැබැයි ආදීනවේ නොමිල ලැබෙනවා. පිච්චීමේ දුක නොමිල ලැබෙනවා. හැම වෙලාවකදීම රූපේ ආස්වාදයක් තියෙනවා ආස්වාදේ ලබන්න යනකොට ඒත් එක්ක තියෙන ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව කියන දුක් ටික නොමිල හම්බෙනවා. රූපේ ආස්වාදේ නැතුව නෙමෙයි කියනවා. එතකොට හැම වෙලාවකදීම රූපේ ආස්වාදේ තව එකක් ආස්වාදය අනු යන දිට්ඨිය තව එකක් කියනකොට අපේ ජීවිතය තුළ හොඳට මේ කාරණාව දකින්න. අපිට රූපය කියන එක තුළ දරුවා කියලා එන සතහන තුළ දරුවා කියලා දකින බව ආශාවයක්. දරුවෝ කියලා හම්බෙන රූපය ආස්වාදයක්. මේක දික්තිය නෙමෙයි මේක ආස්වාදය. ආස්වාදයට ඇලෙනවා ආස්වාදයට තණ්හා කරනවා ඒක වෙනම දෙයක්. දික්තිය ලක්ෂණය හැම වෙලාවකදීම දර්ශනීය ලක්ෂණය අභිනිවේෂ පරාමාසයයි. අපි දුව අභිනිවේෂ පරාමාස කියන්නේ මොකද්ද? අභිනිවේෂය කියලා කියනවා හොයනවා ඒ තුල හැසිරෙනවා. පරාමාසයේ ස්පර්ශ කරනවා හොයමින් හැසිරෙමින් ඒ තුල ස්පර්ශ කරනවා දැන් දරුවා කියන එක ඇහැට පේනකොටම ඒක Tamanට ප්‍රියමනාප දරුවා වූ රූපයේ හැටියටයි දැනගන්නේ දැනගන්න තැන දික්තිය මොකද්ද අභිනිවේෂ පරාමාසයේ තමන් ආදරය කරන කුංචි කාලේ ඉඳලා හදාගත්ත බොහොම ආදරණීය දරුවා හැටියට ඒ රූපේ තවදුරටත් හැසිරෙනවා තවදුරටත් හොයනවා. එතකොට ඒකට කිව්වා අභිනිවේෂ පරාමාසය. ඒක තමයි දික්තිය. දරුවා වස්තුව ආශ්‍රාදයේ ඇති වස්තුව දරුවා තුල හොයනකම දැන් මේ ආශ්‍රාදයේ හොයන්නේ මොකෙන්ද? දරුවගෙන්. ආශාදේ ලැබුණේ කොහෙටද? මනසට දරුවා දකින්නකොට අනාත්ම රූපේ දරුවා දකින්න කම නිසා පිනාගියේ සතුට ඇති වුණේ කොහෙටද? හිතට හිතට හිත පැත්තෙන්. මනසයි සතුට කරගත්තේ මනස ගැනයි හිත හිත සන්තුෂ්ටියක් ලබාගත්තේ. මේ ලබාගත් සතුට හොයන්නේ කොහෙන්ද? අභිනිවේෂය රූපේ. ආපහු හොයන්නේ රූපේ තුලින් පරාමාසය අනේ ආදරණීයම දරුව මෙයින් ඉන්නවා නැවත ඒ ගැන දැස ගන්නවා හැම වෙලාවකදීම මෙහෙන් එන දේ අරබයා මෙහි සැපසහගත සංඥාව විඳිනකම අස්වාදයේ අසාධිය තුල අවිද්‍යාව තියෙනවා. ඇයි අවිද්‍යාව කියලා කිව්වේ? මෙහි උපදින සංඥාව මෙහි කියලා නොදන්නා කම නිසා රූපේ අනිත්‍ය නොදන්නාකම නිසා රූපෙට සංඥාව දාලා රූප සංඥාවක් හදාගෙන රූප සංඥාව විඳින. තේරෙනවද කියන්නේ? රූපය ඇති තැනක අනාත්ම වර්ණ සටහන ඇති තැනක හිතට දැනගන්නේ මොකද්ද? රූප සංඥාවක්. චක්කු ප්‍රසාද විඳින එක ගැන කියලා අපි කතා කළා. අන්නේ චක්කු ප්‍රසාද විඳින එක හරහා ආපු සංඥාවකුයි දැනගන්නේ දැනගන්න සංඥාව අරඹය හිතන කම තමන්ගේ මනසේ හිතන කම තියෙන්නේ රූප නිමිති හිතන්නේ. දැන් රූප නිමිති හිතනවා අර සංඥාවට වහනවා ආත්ම දිට්ඨිය. ආත්ම ආත්ම දිට්ඨිය කියලා කියන්නේ හැම වෙලාවකදීම ප්‍රිය දරුවා කියන සංඥාවෙන් රූප සංඥාවෙන් වහනවා. සංඥාවට රූප තිබුණේ නැහැ. සංඥාවට රූප තිබුණද සංඥාව දැනෙන්නේ කොහෙටද? හිතට, මනසට. මනසට දැනුණු සංඥාවට රූප ධර්මතා යෙදුනේ නෑ, රූපේ යෙදුනේ රූපය නොයෙදුණු තැනක සංඥාවට රූපේ යෙදුවේ මනසින්. කේක් කැලට අයිසින් ටික දැම්මා. මනසින් මේ කේක් කැලට අයිසින් ටික දැම්මයි හිතේ. එතකොට දැන් රූප සංඥාව රූප කරගත්ත. දැන් ඒකට කියන රූප සංඥා කියලා. සංඥාව රූප කරගත්ත සංඥාව රූප කරගත්ත නිසා දැන් එකට කියන රූප සංඥාව කියලා. දැන් රූප සංඥාව ආස්වාදේ. දැන් දරුවා විඳිනවා දැන් දරුවා දරුවා කියලා මෙහි විඳිනකම තාම එළියෙන් හොයන්නේ තාම එළියෙන් හොයන්නේ දරුවා විඳිනකම වෙනම දෙයක් විඳින දරුවා එළියෙන් හොයනකම තවත් එකක්. දරුවා මෙහි විඳිනවා දරුවා ගැන සතුටු වෙනවා සතුටු වෙන දරුවා එළියේ රූපේ තුල හොයනවා එතකොට අන්න අභිනිවේෂණය හෙවීම රූපේ පැත්තේ අභිනිවේෂ පරාමාසය කියනවා මේක අභිනිවේෂ පරාමාසයයි එතකොට ඒක දිට්ඨිය දර්ශනයේ වැරදුනේ අපිට මෙහෙම ආපු දේ ආස්වාදයේ ආස්වාද දේ දැක්ක එළියේ කියන දේ හැටියට එතකොට මෙන්න මේකට කියනවා ආස්වාද දිට්ඨිය. දැන් ආස්වාදයේ එකක් දිට්ඨිය තව එකක් ආස්වාදයේ දිට්ඨියයි එකතු කරලා ගත්ත තැන ආස්වාද දිට්ඨිය. කේක් කෑල්ල එකක් අයිසින් ටික තව එකක් අයිසින් ටික දාලා ගත්තාම අයිසින් කේක්. කේක් කෑල්ල එකක් නිකන් කේක් කෑල්ල තව එකක් අයිසින් ටික තවත් එකක් අයිසින් ටික දාලා ගත්තාම දැන් හම්බෙන්නේ අයිසින් කේක්. ආස්වාදයේ තව එකක්, දිට්ඨිය තව එකක්. දිට්ඨිය ආස්වාදයේ පැත්තට දාලා එළියෙන් ඒ දේ තවදුරටත් අභිනිවේෂ පරාමාසයේ එළිය පැත්තෙන් හොයනකොට දැන් අයිසින්කේ. දැන් ආස්වාද දිට්ඨිය. දැන් අපිට මේ දිට්ඨි සහගත කෙලෙස්ේ දුරු කරගන්න කියලා කියන්නේ ඔන්නෝයි දර්ශනයයි ඉස්සෙල්ලා දුරු වෙනවා. තාම ආස්වාදී දුරු කරගෙන නැහැ. ආස්වාදී දුරු කරගන්න වෙනම පෙන්නනවා. තව සංවර කරගatiya යුතු ආශ්‍රව ටික මේ පැත්තෙන් දෙන්නවා. මේ කතා කරන්නේ දැන් අපිට අදාළ ධිට්ඨිය. ධිට්ඨි සහගත කෙලස් ටික නැති වෙන්නේ. එතකොට ධිට්ඨිය මොනතරම් බලවත්ද ජීවිතේට දෙයක් කරලා තියනවද කියන එක ගැන ආයෙ කතා කරනවා. අසාද දිට්ඨි නිකන් දිට්ඨියක් නෙමෙයි අසාද දිට්ඨි මිච්ඡා දිට්ඨිය. අසාද දිට්ඨිය කියන එක මිච්ඡා දිට්ඨිය. මිච්ඡා දිට්ඨි දිට්ඨි විකක්තිය. යම් මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා මෙයාට කියන දික්ටි විපත්තිය කියලා. මෙයා දෘෂ්ටි විපත්තියකටපත් වෙලා. විපතක් වෙලා මෙයාට. දික්ටියෙන් විපතක් වෙලා. තාය දික්ටි විපත්තිය සමන්නාගතෝ කුග්ගලෝ දික්ටි විපන්නෝ. ඒ දෘෂ්ටියෙන් සමන්නාගත පුද්ගලයාට කියනවා දික්ටි විපන්න පුද්ගලයා දෘෂ්ටියෙන් විනාශයටපත් වුණු පුද්ගලයා කියලා කියනවා. දික්ටි විපන්නෝ කුග්ගලෝ නසේවිතබ්බෝ. දික්ටි විපන්න පුද්ගලයා දෘෂ්ටියෙන් විනාශ වුණු පුද්ගලයන් සේවිතබ්බ ඇසුරු කරන්න එපා කියනවා. සේවනය කරන්න එපා කියනවා. දැන් ඕගොල්ලෝ ඇසුරු කරන්න බෑ. නැ බජිතබ්බ සේවනය කරන්න එපා, භජනය කරන්න එපා, පෛරුපාසනය කරන්න එපා, පිළිල කතා කරන්න එපා. තන්තිස්ස හේතු ඇයි එහෙම කියන්නේ? දිට්ඨි හිස්ස පාපිකා ඔහුගේ දෘෂ්ටිය පාපී දෘෂ්ටිය දර්ශනේ පාපී යෝ ditthියා රාගෝ යම් මේ දර්ශනීය නිසා එයාට යම් රාගයක් තියෙනවා නම් සෝන ditthි ඒ රාගය ditthිය නෙමෙයි ditthින රාගෝ රාගයේ ditthිය නෙමෙයි ditthිය රාගය නෙමෙයි ආපෝ හදනවා අඤ්ඤා ditthිය අඤ්ඤා රාගෝ රාගයේ තව එකක් ditthිය තව එකක් යාච ditthි සෝච රාගෝ යෝච රාගෝ අයං උච්ච ditthි රාගෝ දිට්ඨියයි රාගයයි එකතු කරලා අරගෙන දැන් කියනවා දිට්ඨි රාගයයි සින්තියයි. තායිච්ච දිට්ඨියා තේනච රාගේන සමන්නාගතෝ පුද්ගලෝ දිට්ඨි රාග රත්තෝ. ඒ පුද්ගලයා දෘෂ්ටිය තුල දැන් ළමයා මේ කිව්වේ මේ ටික පැහැදිලි කරගන්නකෝ ඉස්සෙල්ලා. එයාගේ දෘෂ්ටිය පාපී කියලා කිව්වා. පාපී පුද්ගලයාගේ මොකද්ද ඒ පාපී කියලා කියන්නේ යෝ දික්ඛ්‍යා රාගෝ එයා දෘෂ්ටිය නිසා රාගය ඇති කරගෙන තියෙනවා. සෝන දිට්ඨි. ඒ රාගය කියන්නේ දිට්ඨිය නෙමෙයි. දිට්ඨිය කියන්නේ රාගය නෙමෙයි. ඒක වැරදියි. එතකොට ඒක දැන් දරුවා ගැන කැමැත්ත ඇති කරගෙන තියෙනවා. දැන් කැමැති කොහේ ඉන්න දරුවටද? එළියේ ඉන්න දරුවට. දැන් කෙලින්ම එළියේ ඉන්න දරුවට තමයි කැමැති. එතකොට දැන් එළියේ ඉන්න දරුවට කැමති කියන එක ආස්වාදයේ පැත්තෙන් රාගයක් ඇතිවලා තියෙනවා කැමැත්තක් ඇතිවලා තියෙනවා දික්තියක් වැඩිලා තියෙනවා දැන් ඒකට කියනවා දික්ටි රාගෝ කියලා. දික්ටි රාගය ඇති බුද්ධලයට කියනවා දික්ටි රාග රත්තෝ. දික්ටි රාගයෙන් රක්ත වෙලා කියනවා මොකද්ද දික්ටි රාග රත්තේ? දැන් එළියේ ඉන්න දරුවා ගැන හිත හිත ඔයගොල්ලන්ට රත් වෙන්න පුළුවන්. දරුවාවද දන්නේ කෑවද දන්නේ මොනව කරනවද දන්නේ ලෙඩ වෙලාද දන්නේ කොහොමද දන්නේ දැන් ඕන තරම් ප්‍රශ්න දරුවා විතරක් නෙමෙයි. ගෙදර නෑදෑයෝ හිතමිතුරු අනිත් පුද්ගලයෝ අමනාප වෙන්න පුළුවන් ප්‍රියශීලී වෙන්න පුළුවන් ඕනම තැනක දැන් දිට්ටි රාගරත්තු දෘෂ්ටියෙන් රාගරත්තු වෙලා. දිට්ටි රාගරත්තු දික්ටි රාග රත්තෝ දික්ට රාග රත්තේ පුද්ගලේ දින්නම් දානන්න මහප්පලං හෝතින මහානිසංසං තංකිස හේතු දික්ටි හිස්ස පාපික දෘෂ්ටි රාග රත්ත පුද්ගලයා දෘෂ්ටි රාග රත්ත පුද්ගලයා කෙරෙහි දෙන දාණය මහප්පල නොවේ කියනවා දානයක්වත් මහත්ඵල වෙන්නේ නැහැ කියනවා. එබඳු කෙනෙක් එබඳු කෙනෙකුට දෙන දානයක්වත් මහත්ඵල වෙන්නේ නැහැ කියනවා. මහත්ඵල වෙන්නේ මහත් ආනිසංස වෙන්නේ නැහැ. තංකිස හේතු දිට්ඨි හිස පාපික. එයාගේ දෘෂ්ටිය පාපී. පාපී දෘෂ්ටියක් තියෙන්නේ. අසාද දිට්ඨි මිච්ඡා දිට්ඨි දැන් අපි අසාද දෘෂ්ටිය මේ කතා කරගෙන යන්නේ. අසාද දිට්ඨිය කියන්නේ ඒක මිච්ඡා දිට්ඨිය. මිච්ඡා දිට්ඨිකස්ස පුද්ගලස්ස ද්වේෂ ගතියෝ. ඒ මිච්ඡා දිට්ඨික පුද්ගලයාට ගති දෙකක් තියෙනවා. නිරයෝවා තිරච්ඡානයෝවා. නිරේවා හරි තිරිසන් ගතේ වනිය හරි මිච්ඡා දිට්ඨිකස්ස පුද්ගලස්ස යංචේව කාය කම්මං යථා දිට්ඨි සමත්තං සම්මා දිට්ඨා යංච වචී කම්මං දැන් ඔය විදිහට ඔය කාරණා ටික පෙන්නගෙන යනවා ඒ පුද්ගලයා නියත පුද්ගලයෙක් නෙමෙයි අනියත පුද්ගලයෙක් ඕන වෙලාවක මේ ගති දෙකටපත් වෙන්න පුළුවන්කම තියෙන කෙලෙක් දැන් හේතුව පැහැදිලිද ඇයි මේ ගති දෙකටපත් වෙන්න පුළුවන්කම තිබේ. කොටින් ඇසුරු කරන්නවත් එපා. ඇසුරු කරන්නා එපා කිව්වා. ඇයි ඇසුරු කරන්න එපා කිව්වේ? දිට්ඨි හිස්ස පාපිකා. එයාගේ දර්ශනීය පාපී. එතකොට මේ කතා කරන්නේ ඇසුරු කරන්න එපා කියන එකේ ඒ දිට්ඨිය සහිත පුද්ගලයා ඇසුරු කරන්න එපා. හැම වෙලාවකදීම මේ දිට්ඨිය නැති කරන්න පුද්ගලයා ඇසුරු කරන්න. කියන්නේ සම්මත ලෝකයෙන් අපි පුද්ගලයා අසුරු කරනවා කියන තැනින් ගත්තහම දැන් අසේවනාච්ච බාලානන්නේ බාලය අසුරු කරන්න එපා. දැන් බාලය අසුරු කරන්න එපා නම් දැන් කොහොමද අපි තව කෙනෙකුට බණ කියලා දෙන්නේ? ඒ දැන් බාලය අසුරු කරන්න බෑ මට. දැන් මට වෙන්නේ මගේ මට්ටමේ කෙනෙක් එක්ක කතා කරන එක විතරයි මට කරන්න වෙන්නේ. තව කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්න සේවනාච්ච බාලානන්නේ නෑ සේවනය කරන්න මට. එහෙම වුණොත් බුදුරජාණන් වහන්සේට අපිට බණ කියන්න බෑ. අසේවනමච බාලන්න. මහතන් වහන්සේට අපිට බණ කියන්න බෑ අසේවනමච බාලන්න. ඒ අර්ථයෙන් නෙවෙයි මේ කියන්නේ. ඇයි බාලයා බාලයෙක් කියන්නේ? බාල ලක්ෂණ ටික නිසයි බාලය බාලයෙක් කියන්නේ. බාල ලක්ෂණ ටික ඇසුරු කරන්න එපා කියලා කියන්නේ. බාල ලක්ෂණ ටික ඒ බාලය ඇසුරු කරන්නේ බාල ලක්ෂණ ටිකත් එක්කම වුණොත් අන්න ඒ විදිහට ඇසුරු කරන්න එපා. බාලය ඇසුරු කරන්න බාල බව දුරු වෙන විදිහට එයාගේ තමන්ගේ ඒ විදිහටම දැන් ditthi සාගත පුද්ගලයන් බජිතබ්බෝ න පරිපාස්තබ්බෝ එයාව භජනය කරන්න එපා එයාව පරිපාසනය කරන්න එපා එතකොට සේවනය කරන්න එපා කිව්වා දැන් එතකොට දැන් මේ සේවනය කරන්න එපා එයාගේ ditthi අනුව ගිහිල්ලා සේවනය කරන්න එපා දැන් මේ එපා කිව්වේ කොතනද තම තමන්ගේ ජීවිත තුළට දාලා බලන්න. රූපේ පැත්තෙන් ආස්වාදය හොයාගෙන රූපේ පැත්තෙන්ම ආස්වාදය හොයන විදිහට ඒ පැත්ත අසුරු කරන්න එපා. ඒකයි ඔය ඔය න්‍යාය තුළ පිහිටපු නිසා තමයි අර සත් කෝටියෙන් පන් කෝටියක් ආර්ය ශ්‍රාවකයෝ වෙන්නේ. ලෙඩකට වතුර ගන්න ගියත් මොකද්ද වඩන සතිපට්ඨානය කියලා කියන්නේ. බාලය ඇසුරු කරේ නැහැ කවුරුත්. ඇසුරු කරේ නැහැ කිසිම කෙනෙක් බාලයෙක්ව. එයාට කිසිම දික්ටි සහගත පුද්ගලයෙක් ඇසුරු කරේ නැහැ. ඒක නිසා දික්තිය දුර වෙන විදිහට ඔක්කොම ඇසුරු කළා. වඩන්නේ නැහැ කිව්වොත් නිග්‍රහ කළා කියලා දුන්නා. යාට මෙන්න මේකයි වඩන්න මේක මෙහෙම කරන්න කියලා. අද අපිට එකතු වුණොත් කතා කරන්න මොනවද? අපේ ජීවිතේ අපේ දර්ශනය තියෙන්නේ රූපය පැත්තෙන් කොහොමද සැපවත් කරගන්නේ සද්දේ පැත්තෙන් ගන්ධේ පැත්තෙන් රසයේ පැත්තෙන් ස්පර්ශයේ පැත්තෙන් කොහොමද සැපවත් කරගන්නේ කියලා. අපි කතා කරක් කතා කරන්නේ ඒ ධර්මතා ටිකමයි. මේ තුන්චි සුළු කාරණයක් වෙන්න පුළුවන්. නමුත් මේ පුංචි සුළු දෙයින් අපේ මුළු ජීවිතේ ලොකු වෙනසක් කරලා තියෙනවා. මොකද මේ සුළු දේ ලොකු වෙනසක් කළා කියලා කියන්නේ මේ අපිට අපේ දිට්ඨිය වැරදිලා ඒ වගේම අපි දිට්ඨිය වැරදුණු තව අයත් එක්කම වැරදුණු දිට්ඨිය ඉඳලා මේ කතා කරන්නේ. ඒ දිට්ඨිය වැරදුණු අයත් එක්ක ඒ දිට්ඨිය වැරදුණු දේ ගැනම කතා කරන අපිට මේක අවබෝධ වුණොත් තමයි පුදු ඇයි වැරදි අපිටත් වැරදිලා කතා කරන කෙනාටත් වැඩිපුරම වැරදිලා. ඒක නිසා මේක අවබෝධ වුණොත් තමයි පුදුමයි. අපිට ඒක නිසාන බජිතබ්බෝන පෛරුපාසිතබ්බෝ කියලා නැසෙවිතබ්බෝක සේවනය කරන්න එපා භජනය කරන්න එපා පෛරුපාසනය කරන්න එපා කිව්ව ඒ පැත්තේ. ඒක නිසා ධිට්ඨිය නැති වෙන විදිහට අපි දක්ෂ වෙන්න ඕනේ භජනය කරන්න පෛරුපාසනය කරන්න ඇසුරු කරන්න. අපිට ධිට්ඨිය නැති වෙන විදිහට පෛරුපාසනය කරන්න යනකොට ඕගොල්ලන්ට කිව්වේ නෑ මේ ඔක්කොම අතහැරලා දාන්න කියලා. මේ කතා කරන්නේ අතහැරලා දාන තැන නෙමෙයි ඒකයි මුලින්ම මතක් කළේ මේ කතා කරන්නේ සත්‍ය ඥානය ලබා ගන්න තැන ගැන. මේ කතා කරන්නේ සත්‍ය ඥානය ලබා ගන්න තැන ගැන. මේ ශාසනයේ අතහැරීමක් ගැන අතහරින්න කියන දේ ගැන කතා කරනව නෙමෙයි. අතහරින්න කියලා අතහරින දේ ගැන කතා කරනව නෙමෙයි. අතහැරිය යුතු ධර්මතා ටිකක් තියෙනවා. ඒවා අපිට ඉස්සරහට හම්බ වෙනවා පරිවර්තනීය පහකල යුතු ආශ්‍රව ටිකක් හම්බ වෙනවා විනෝදනීය පහකල යුතු ආශ්‍රව ටිකක් හම්බ වෙනවා. මේ විදිහට අපිට අතහරින්න තියෙන දේවල් දුරු කරන්න තියෙන දේවල් හම්බ වෙනවා. නමුත් මේ ශාසනයේ මූලිකවම එන්න තියෙන සියල්ල අතහැරලා ඔක්කොම ටික අතහැරලා දාලා නෙමෙයි. අතහැරෙන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඒක නිසයි ගිහි කෙනාටත් පැවිද්දට එක සමානව මාර්ගය සාක්ෂාත් කරන්න පුළුවන්කම තියෙන්නේ. ගිහියට බෑ පැවිද්දට විතරයි පුළුවන් කියලා එකක් නැත්තේ. ගිහියටත් පුළුවන් පැවිද්දටත් පුළුවන්. ගිහියට වඩා පැවිද්දට වඩා ඉක්මනට පුළුවන් ගිහියට ඊට වඩා හෙමින් වෙන්න පුළුවන් නමුත් පුළුවන්. සමහර විට පැවිද්දට වැඩි ඉක්මනට ගිහියට පුළුවන්. ඒ මාතික මාතා කතාවේදී මාතික මාතාව වික්ෂණාසයේ ඔක්කොටම කලින් ඵලයටපත් වුණා. හාමුදුරු ටික වස්සසන්න ගියපු හාමුදුරු ටික ඔක්කොටම කලින් මාතික මාතාව ඒ බණ ටිකම අහලා හාමුදුරු කියපු බණ ටිකම අහලා මාතික මාතාව හොවන්නේ. හාමුදුරුවන්ගේ හිත බල බල හාමුදුරුවන්ට කැමති දේවල් ටික ගෙනිහින් දුන්නේ. ඒ දේ දැකලා තමයි හාමුදුරුවෝ හික්මුනේ. ඒ විපාසිකාව හැමදාම කැමති කැමති දේවල්ම ගෙනල්ලා දෙනවා. අකමැති දේවල් දෙන්නේ. හැමදාම අද මේක හොඳයි කියලා හිතලා හිතුණු දේ ගෙනල්ලා දෙනවා. හාමුදුරු කල්පනා කරන ඒකාන්තයෙන් මේ පාසිකාව අපේ හිත දකිනවා. අපි පුතඥයයි නොසිතිය යුතු දේත් හිතනවා. සමහර වෙලාවට කෙලෙස් සහිත දේවලුත් හිතෙනවා. ලැජ්ජාවෙන් බෑ කෙලෙස් සහිත දේවල් හිතන්නේ අපේ හිත දකින ඒ වෙලාවට. ඒක නිසා වහා හික්මී යුතුයි කියලා හාමුදුරු ටික තවදුරටත් තීරිය අරගෙන හාමුදුරු අලේට පත් කරනවා. ඉතින් සමහර වෙලාවට ගියේ අය වේගවත්. ඒක නිසා දැන් හැම වෙලාවකදීම දැන් මෙන්න මේ කාරණාව බොහොම වැදගත් දෙයක් තමයි මේ දිට්ඨිය සහ ආස්වාදයේ කියන තැන තේරුම් ගන්න එක. අපිට දුරු කරගන්න තියෙන දේ අපිට අයිති ඉඩම අපිට තියෙන භූමිය මොන කොටසද හාන්න තියෙන කියන එක අපි දැනගන්න ඕනේ. නොදැනගත්තොත් අපි සමහර විට අල්ලපුවත් හාන්නේ. ඒක අපිට අදාළ නෑ. අපිට දැනට ඒක දැනට අදාළ නැහැ. ඒක සල්ලිදිල ඉස්සරහට ගන්න වෙයි. නමුත් දැනට අදාළ නැහැ ඒක. දැනට අදාළ මේ භූමිය. දැනට අදාළ භූමිය හැම වෙලාවකදීම සත්‍ය ඥාණයෙන් ආවරණය වෙන භූමියක්. ඒ කියන්නේ අපේ දර්ශනීය පැත්ත දිට්ඨිය දිට්ඨියටයි පහර වදින්න ඕනේ අද අපි. දිට්ඨියට පහර වදිනකොට එයාට හැම වෙලාවකදීම දෙන දානයකවත් ආනිසංස නැහැ කියලා කියන්නේ නිකන් නෙමෙයි. දෙන දානයකවත් ආනිසංස නැහැ කියලා කියන්නේ නිකන් නෙමෙයි. ලොකු හේතුවක් ඇතුව හිත පැත්තෙන් මෙතන ලොකු කාරණයක් තියෙනවා. ඇයි දෙන දානයක ආනිසංස නැහැ කියන්නේ? ආනිසංස තියෙනවා ආනිසංස අඩුයි කියන්නේ මහත්ඵල මහත් ආනිසංස වෙන්නේ නැහැ කියලා කියන්නේ. මේක යුද්ධයක් කරනවා කියන්නේ නිකන් නෙමෙයි. දානයක් දෙනවා කියන්නේ දානං යුද්ධංච සම්මානමව යුද්ධයක් කියන්නේ නිකන් නෙමෙයි. මේ යුද්ධේ කරන්න තියෙන්නේ මේ දිට්ඨිය නැති වෙන තැනට ඇත්තටම. මේ දිට්ඨිය නැති වෙන තැනට මේ යුද්ධ කරන්න තියෙන්නේ. ඇයි මහත්ඵල මහත් ආනිසංස නොවෙන්නේ? අපි දානයක් දෙනකොට දෙන දානීය දානය අතහැරියට දෙන්න තිබුණට අපිට ලෝකෙ කොච්චර වැඩ තියෙනවද අපි ප්‍රියමනාප දේවල් එකකින් කරගන්න. අපි යම් මුදලක් වියදම් කරනවා කියලා හිතන්නකෝ දානයක් දෙන්න යමක් අතහරිනවා ඒ අතහරින්න නැතුව ඒ දේ Taman තියාගත්තොත් Tamanට කරන්න කොච්චර දේවල් ටිකක් තියෙනවද Tamanගේ ප්‍රියමනාප Taman හැසිරෙන භූමිය Tamanට ජීවත් වෙන ප්‍රියමනාප දරුවන් වෙනුවෙන් වියදම් කරන්න පුළුවන් දේවල් වෙනුවෙන් හදන්න වියදම් කරන්න පුළුවන් කොච්චර දුරට මේ දිට්ඨිය වැරදුනොත් ඒ දිට්ඨිය වැරදගත්තු තැනට එළිය සැප දකින්න තැනට එයා කරන ක්‍රියාවටත් ආනිසංසයට ඒක බලපාලා තියෙනවා. ඒක සිද්ධ වෙන්නේ. ඒක නිසා සංවේදින්නන් කප්පාණි සත සහස්සානි කල්ප ලක්ෂයක් ගියත් මේ දෙන දේ විපාක ඉවර වෙන්නේ නැහැ කියලා කියන්නේ නිකන් නෙමෙයි අපිට ඒකේ දික්ටි අසුර නොවෙන්න ඕනේ. මේ දික්ටි අසුර නොවේ සෝවාන් වෙන්න ඕනේ දත් දෙන්න කියලා නෙමෙයි. පුතඥව කළත් දික්තිය ඇසුරු නොවන විදිහට ඒ වෙලාවට භෞතික දේවල් ඇසුරු නොවන විදිහට කරන්න අපි දක්ෂ වෙන්න ඕනේ. එතකොට මේකදී මට විස්තර කරන්න ඕනේ මේ පැත්ත නෙමෙයි වැදගත් කාරණා පැත්ත අපිට මේ කතා කරන දර්ශනීය කතාවකට දික්තින අස්සාදෝ අස්සාදෝන දික්ටි කියන එක දික්ටි ආස්වාදේ නෙමෙයි ආස්වාදේ දික්ටි නෙමෙයි කියන කාරණය පිළිබඳව හැම වෙලාවකදීම මේක අපේ ජීවිතය තුළින් දකින්න මේ දිට්ඨිය මේ තුළම තමයි සක්කාය සක්කාය දිට්ඨියක් දෙන්නේ. මේ මේ න්‍යායයටම තමයි සක්කාය සක්කාය දිට්ඨියක් දෙන්නේ. සක්කාය හැම වෙලාවකදීම ආස්වාදේ වගේ සක්කාය දිට්ඨිය හැම වෙලාවකදීම ඒක මත පතිත කරගන්න දේ වගේ. අපිට අද හාන්න තියෙන බිම පැහැදිලි වෙලා තියෙන්න ඕනේ කියලා කිව්වේ හැම වෙලාවකදීම අපි මොකද්ද දුරු කරන්න කියන එක අපි දැනගෙන ඉන්න දැනගෙන හිටියේ නැත්නම් අපි කොහොමද දන්නේ ඒක දුරු වුණා හෝ මේකයි දුරු කළ යුත්තේ කියලා. ඒක නිසා අපේ දික්තිය දුරු වෙන්න ඕනේ. දික්තියේ ලක්ෂණය අපි හොඳට දැනගෙන ඉන්න ඕනේ. දික්තියේ ලක්ෂණය දැනගන්නකොට හැම වෙලාවකදීම අපිට රූපේ පැත්තෙන් එන ආස්වාදය විඳින්න පුළුවන් තාම ඒක පැති වෙන්නේ. තාම හැබැයි ඒක හොයන්න යන්න එපා කිව්ව එළියේ. එන්නේ නුවණක් වඩාගෙන යන කෙනෙක්ගේ වැඩෙන බවක් තියෙන්න ඕන මාර්ගයේ වඩනකොට වැඩෙන බවක් තියෙන්න ඕනේ. මේ රූපයෙන් ඇතිවෙන ආස්වාදය අනුව එළිය දකින්න යන්න එපා. මෙහි හිත සතුටු වෙනවා දරුවා දැක්කහම තාම. තාම දරුවා ඉන්නවා ඉන්න බව තුල සතුටු වෙනවා හිත. හිත සතුටු වෙනකොට දකින්න උත්සාහවත් වෙන්න තමන්ගේ හිත තමන්ව සතුටු කරගන්න බව. තමන්ගේ හිත තමන්ම සතුටු කරගන්න බව දකිනකොට මෙහි හදාගත්ත දරුවා එළිය තුල අතීතේ ඉඳලම හිටපු දරුවා ආදරණීය දරුවයි මේ ඉන්නේ කියන මේ දෙට්ටිය පතිත කරන්න එපා එළිය පිටට. දැන් මේ ආස්වාදි සම්පූර්ණයෙන්ම දැම්ම එළියට. එළියට දාලා අයිසින් කේක් කෑල්ලක් හදාගත්තා. ආදරණීය විඳින්න පුළුවන් දරුවා අපිට හම්බුණා. දැන් දරුවා නොදකින්නේ නැහැ. දැන් දරුවා දකින්නම වෙනවා. දැන් හැම වෙලාවකදීම ඕක තමයි අපේ ජීවිතේ. අපිට ඒකයි ඒ ආස්වාදයක් ගන්න ඕනේ වුණාම අපිට රූපෙම ඕනේ වෙන්නේ. අපිට සද්දෙම ඕනේ වෙන්නේ. අපි හදාගන්නේ විනායන ස්වභාවයට පත් කරගන්නේ හිත. හිත නෙමෙයි සතුට වෙන රූපයක් බලන හොඳ දෙයක් බලුවා කියලා හිත සතුට කරගන්නේ. හිත සතුට කරගත්තට සතුට කරගත්ත හිත දකින්න කොහෙද බාහිර එළිය රූපෙනුයි ආවේ. හැම වෙලාවකදී මත්තේ දිට්ඨිය. දිට්ඨිය කියන්නේ මේ දැක්ම වැරදුනා. ඇයි ඒක එළිය හැසිරුණා එළිය හෙව්වා. දැන් එළියෙන් හොයනවා හැම වෙලාවකදීම අභිනිවේෂ පරාපස්සේ එළිය හොයන බව තියෙනවා. එතකොට මේ එළිය හොයන බවත් එක්ක තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ඕක හොයාගෙන මේ ආත්මාන්තික ඔක්කොම අපිට කතා කරන්න ගියොත් එන්නේ ඒකට මොකද්ද මේ ඊළඟට අපිට කරන්න තියෙන මොකද්ද අහුවෙන්නේ නැති තැන කියලා හිතේ. මේ විදිහට වේදනාව සංඥාව සංඛාරයේ විඥානයක් පෙන්වනවා. ඊට පස්සේ ආත්ම දිට්ඨියක් පෙන්වනවා. ඔය විදිහට දැන් දිට්ඨි ටික පෙන්වගෙන ගියාම ඇත්තටම අපිට මොකද්ද මේ කරන්න කියන්නේ කියලා හිතේ. ඇයි මේ ඔක්කොම දිට්ඨි දිට්ඨි දිට්ඨි කියලා කියන්නේ? ඒවල මොකද්ද මේ දිට්ඨියට අහු වෙන්නේ නැති තැන කියලා හිතන. අර ආනාපාන සති වැඩනවා වගේ. ආනාපාන සතිය අපි ওই නිකන් වඩාගෙන ගියාට ආනාපාන සති විපල්ලාස ටික බැලුවට පස්සේ අටලොස් විපල්ලාස ටිකෙන් අතහැරලා ආනාපාන සතිය වඩන්න ගියොත් එහෙම ඒ ටික කියලා ඉවරුනම උතුරු වගේ අහපු ප්‍රශ්න තමයි දැන් මොකද්ද ආනාපාන සතිය කියලා වඩන්නේ මේ ආස්වාදයේ කියලා දැන් ආස්වාදය අනුව මුලමදාග මෙනෙහි කරගෙන යන්න ගියත් ඒකත් වෙන්නනවා උපක්ෂේපය කියලා. දැන් ඒකෙන් මුලැමැදාග මෙනෙහි කරගෙන යන්න එපා කියනවා. ප්‍රාශ්වාසය අනුවත් මුලැමැදාග මෙනෙහි කරගෙන යන්න එපා. ඒකත් උපක්‍රේෂයක් කියනවා. දැන් කොහොම කොහොම ආස්වාදයේ උඩට යන්නත් එපා කියනවා, පහළට යන්නත් එපා කියනවා. දැන් ඔය විදිහට ගියොත් ඒක එයාට වණ දෙනවා. එතකොට දැන් ඔය විදිහට ආනාපාන සතිය අටලොස් උපක්‍රේෂ ටික අයින් කරනකොට දැන් කොහොමද ආස්වාස ප්‍රාස්වාසය ප්‍රකට කරගන්නේ කියලා. ඒ තරම් සියුම් මට්ටමකින් මේක යන්නේ හරි තැනට හිත තියාගත්තා. නමුත් වහා වැඩෙනවා. ඒක නිසා අපි දක්ෂ වෙන්න ඕන උපක්ලේශ උපක්ලේශයේ හැටියට තේරුම් කරගන්න. අපි ඒක භාවනා දස්තන්නේ කතා කරමු. නමුත් මෙතනදී දැන් අපිට අදාළ වෙන දේ ටිකේදී හැම වෙලාවකදීම මේ දිට්ඨි සාගත ටික කතා කළොත් වටිනවා. නමුත් ඒක ටිකක් ලොකු මාතෘකාවක් ටිකක් පැතිරුණු බවක් තියෙනවා. මේ නිසා කට්ටියට මේ දිට්ඨි සාගත බව කතා කරන්න ගියොත් ටිකක් කම්මැලිකමක් එන්න පුළුවන් මේක කතා කරන්න ගියත් ඒක නිසා ඒ කතාව වැඩිදුරට අපි අරගෙන නොයා යමු අපි සූත්‍රයට අදාළව කතා කරමු මට මේකේ සූත්‍රයට අදාළව මතක් කරන්න අවශ්‍ය වෙන දේ තමයි හැම වෙලාවකදීම මේ ධිට්ඨිය කියන තැන හැම වෙලාවකදීම දැන් දර්ශනයෙන් පහකල යුතු ආශ්‍රව ටික දර්ශනයෙන් පහකල යුතු භූමිය මොකක්ද කියන එක පැහැදිලි කරගන්න ඕනේ දර්ශනයෙන් පහකල යුතු භූමිය හැම වෙලාවකදීම අර ආස්වාද මට්ටම නෙමෙයි කේක් කෑල්ල අයින් කරන්න කිව්වේ නෑ මේ කේක් කෑල්ල මතට අයිසින් ටික දාන එකයි නතර කරන්න කියලා කිව්වේ. ඒ කියන්නේ හැම වෙලාවකදීම අපිට දර්ශනෙන් නැති වෙන්න ඕනේ ධිට්ඨිය ටික. ධිට්ඨිය තමයි හැම වෙලාවකදීම මෙහි හදාගන්න ආස්වාදයේ එළිය දකින්න බව නැති වෙන්න ඕනේ. එතකොට අපිට ඒක නිකම්ම නැති කරගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එතකොට ඒකේ ඇත්ත පෙන්වන්න වෙනවා අපිට. ඒ ඇත්ත පෙන්න පෙන්න ගියොත් තමයි අපිට මේක පුළුවන්කම තියෙන්නේ මේ කාරණාව මේ දර්ශනයෙන් පහ කළ යුතු ආශ්‍රව කොටස් ටික දර්ශනයෙන් දුරු කරන්න. එතකොට දර්ශනයෙන් පහ කළ යුතු ආශ්‍රව ටික දර්ශනයෙන් දුරු වෙනවා කියලා කියනකොට අපිට ආයෙ ප්‍රකට වෙන්න වෙන්නේ චතුරාර්ය සත්‍ය කියපු තැනයි. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියපු තැන. දුක්ඛ සත්‍ය කියපු තැන අපිට ජීවිතෙන් හම් වෙනකොට හැම වෙලාවකදීම දුක්ඛ සත්‍යයෙන් නොමිදුණු කිසිම දෙයක් හම් වෙන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. හැම වෙලාවකදීම දුක්ඛ සත්‍ය කියලා කතා කරනකොට අපිට දැනෙන ඇහෙන අරමුණු දැක ගන්න හැම තැනක්ම දුක්ඛ සත්‍යයෙන් මිදුණා වෙන්න බැහැ. දුක්ඛ සත්‍ය තුලයි මේ දේ ගැන කතා කරන්නේ. සමුදය සත්‍ය තුලයි මේ කතා කරන්න කියලා අන්න ඔය විදිහට චතුරාර්ය සත්‍ය ගැනම එන්න අවශ්‍යයි. ඒතකොට චතුරාර්ය සත්‍ය ගැන අපි පොඩි කාලේ පුරාවටම කතා කරපු නිසා මේක තව පරයයන්ගෙන් අපිට කතා කරන්න පුළුවන් ලොකු මාතෘකාවක්. එහෙම ගිය සූත්‍රය ඉවර කරන්න වෙන්නේ නැහැ. ඒක නිසා අපි අනිත් කාරණාවට යන් කියලා දවසේදී මම හිතගත්තේ එතකොට මොකද හැම වෙලාවකදීම මේ චතුරාර්ය සත්‍ය කියන සන්දර්භයෙන්තර වෙනත් දෙයක් ඉදිරිපත් කරන්න බෑ. ඒක තමයි මූලිකම තැන. ඒක තමයි ධර්ම මාර්ගයත් ඒකමයි, පිරිසිදු දැකිය යුතු තැන පෙන්වන්නෙත් ඒකමයි. එතකොට මේ අනිත් හැමදේම අපි එතනින් එහාට දෙයක් කතා කරත් ඒකත් ඇතුළත් කළ යුතු තැන තමයි චතුරාර්ය සත්‍ය කියන තැන දැන දැක යා යුතුයි. ඒක නිසායි ඒක ඉස්සෙල්ලම පෙන්වන්නේ. මෙන්න මේකයි ඒ දැන් ඒ දර්ශනයෙන් පහකල යුතු සිටේදී ඊළඟ කෙලෙස් ටික දුරු කරගන්න ආශ්‍රව ටික දුරු කරගන්න අවශ්‍ය සත්‍ය ඥානයයි ඇතිකලේ අපිට. දැන් අපි දන්නවා ඊළඟ ටික දුරු කරගන්න යනකොට ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන් ඇයි මේක සත් ඉස්සෙල්ලා කිව්වේ කියන කාරණාව. දෙවෙනියට හම්බ වෙනවා කතම පළවෙනි ආශ්‍රව ප්‍රහාණය කරනකොට අපි කතා කරේ දැන් මේ දවස් ටිකේම දර්ශනෙන් පහකල යුතු කොටස දෙවැනියට හම්බෙනවා කතම කතමේච වික්කවේ ආශ්‍රවා සංවරා පහතබ්බා සංවරයෙන් පහකල යුතු ආශ්‍රව ටික මොනවද සංවරයෙන් ප්‍රහාණය කළ යුත්තේ මොනවද ඉද වික්කවේ වික්ඛු පටිසංඛා යෝනිසෝ චක්ඛු ඉන්ද්‍රිය සංවතෝ විහෙරති යම් ඉස්ස වික්කවේ චක්ඛු ඉන්ද්‍රිය සංවරං අසංවතං විහෙරතෝ උපජ්ජේයං ආශ්‍රවා විඝාත පරිලාහ චක්කු ඉන්ද්‍රිය සම්මත සම්මත චක්කු ඉන්ද්‍රිය සමර සම්මත පිළිහිරතෝ ඒවාසිකේ ආසවා විගත කරලන්නෝ නොහොත්ති ඇහැ සංවර කරගෙන හික්මෙන්න ඇහැ වහගන්න ඇහැ වහගෙන හික්වෙනකොට ඇහැ අරගෙන හික්වෙනකොට ඇති වෙන ආශ්‍රව තියෙනවා නම් මෙන්න මේ ආශ්‍රව ටික නොහට ගන්න විදිහට කියලා කිව්වා නුවණින් සලකා ඇසේ සංවර වෙන්න නිකම්ම නෙමෙයි නුවණින් සලකා ඇසේ සංවර වෙන්න නුවණින් නොසලකා ඇසේ සංවර වෙන්න කියලා නෙමෙයි කියන්නේ නුවණින් සලකා ඇහි සංවර වෙන්න කියලා. මොකද පටිසත්තා යෝනිසෝ චක්ඛුන්ටි සංවර සම්මුතෝ. එතකොට දැන් අපි ඇහි සංවර වෙන්න ඕනේ. ඇහි සංවර වෙනකොට ඇහි සංවර වෙන්න පුළුවන් ආකාර කීපයකට අපිට. කොහොමද? අපිට පුළුවන් වස්තු නොබැලීම තුලත් ඇහැ සංවර කරගන්න පුළුවන් කෙනෙකුට. වස්තු නොබැලීම තුල ඇහැ සංවර කරගන්න පුළුවන්. Hindu භාවනා ක්‍රම තියෙනවා. ඇස් දෙක සම්පූර්ණ වහගෙනම අටයකින් බැඳගෙන යන කාලයක් පුරාවටම කරන භාවනාව. එතකොට ඒ දේ තුල ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ ඇහැ සංවර කරගන්න එක. ඇහැ පැත්තෙන් හම්බෙන නිමිති යන නිමිති ගන්නෙ නැති බව. ඒ විදිහට කෙනෙකුට පුළුවන් ඇහැ සංවර කරගන්න. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ පටිසංසාරයෝනිසෝ මනාව දැකලා නුවණින් දැකලා චක්කු ඉන්ද්‍රිය සංගම සමෝතෝ ඇහැව හදන්න. ඇහැ කොහොමද මනාව නුවණින් දකින්නේ? හැම වෙලාවකදීම අපි චතුරාර්ය සත්‍ය කතා කරනකොට සමුදය හා සමුදය සත්‍ය කියලා දෙකක් කතා කරා. අපිට සමුදය සත්‍ය ඇති නොවන විදිහට ඇහැ සංවර කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ අපි අධික ලෝභය ඇති වෙන අරමුණු, අධික රාගය ඇති වෙන අරමුණු, අධික ද්වේෂය ඇති වෙන අරමුණු වළක්වනවා. ඒක සමත භාවනාව වඩනකොට ඒකයි කියන්නේ චරිතනානත්වය අනුව හැමදේම බෙදලා දක්වනවා.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 එතකොට එහෙමත් ඇහි සංවර භාවයේ පිණිස කෙනෙකුට ඇති කරගන්න පුළුවන්. ඒ විදිහට ඇහි සංවර භාවය ඇති කරගන්න කෙනාට තමයි ඔය සතිපට්ඨානය වඩනකොට සතිපට්ඨාන භාවනාවේදී අසුභානුස්සතිය ආදී දේවල් වෙන්නන්නේ. මේ අසුභේ බලන්න, මේ නවසීවති කියාදී බලන්න, මේ විදිහට ඇහැ සංවර කරගන්න මේ රූපේ පැත්ත මේ මේ දේවල් ටික සුභ වශයෙන් බලන්න එපා. අසුභ වශයෙන් බලන්න. දැන් ඒකත් ඇහි සංවරයක්. ඊට පස්සේ නුවණින් දැන සංවරය කියන තවත් තියෙනවා සංවරයේ කොටසක්. ඒ සංවරය අපි ඔය කතා කරන ධර්මතාවයේ අනුගියපු පටිසමුපාද ධර්මතාවයේ අනුගියපු නැතිනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අනුගියපු ධර්මතාවය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය මූලික කරගෙන ඇහැ සංවර කරගන්න කෙනාට දැන් ඒ කෙනාට ගැටලුවක් නැහැ මොන පරිසරයක්. ප්‍රේමනාප පරිසරයේ ප්‍රශ්නයක් වෙන්නත් බෑ. අත්‍යමනාප පරිසරයේ ප්‍රශ්නයක් වෙන්නත් බෑ. එයා හදන්නේ ඇහැ පිරිසිඳ දකින්න. ඒකයි අර මම කිව්ව රූපේ පැත්තෙන් සමතේ උපදව ගන්න හදන කෙනෙකුට ඒක ගැටලුවක් නෑ. මොකද එයා රූපේ තියෙනවා රූපේ තියෙනකොට හිත එක කරනවා. ඒක තමයි සමතේ ලක්ෂණය.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 ශික්ෂාපදයේ කිවි ශික්ෂාපදයක් හැටියට විරති ශික්ෂාපදයක් හැටියට පැනෙන්නේ. මොකද මච්චගීත වාදිත විසූක දර්ශනා කියන එක තුල තියෙන්නේ දික්ටි සාගත කෙලෙසිය. රූපේ ආස්වාදයේ දැක්කා ආස්වාද දික්තිය දික්තියම පතිත වුණා රූපේ පැත්තෙන් ආස්වාදයේ තියෙනවා කියලා දැන් තේරෙනාට බලන්න. ආස්වාදයේ තමයි රූපේ දකින්නකොට එන රූපාස්වාදයේ දික්තිය තමයි ඒක රස විඳින බව. අපි දන්නවා ටෙලිනාට්‍යයක් බලන්න කියලා දැන දැනගෙනම ඒක රස විඳින බව තියෙනවා. රස විඳින බවට එහාට ගිහිල්ලා දිට්ඨියක් දැස ගන්නවා ඒක ඇත්ත කරගෙන අනේ මෙයාට මෙහෙම වුණානේ කියලා චරිතය ගැනත් හිතලා චරිතය ආරෝපණය කරගෙන දුක් විඳිනවා. ආ විඳින්නේ නැද්ද? ඒ චරිතය ආරෝපණය කරගෙන දුක් විඳිනවා. එතකොට දිට්ඨියම වෙනස් වෙනවා සම්පූර්ණයෙන්ම. දැන් එතකොට අන්න මේ දිට්ඨිය වෙනස් වෙනකොට ඒ මට්ටමේදී හැම වෙලාවකදීම කිව්ව ශික්ෂා පදයේ පැත්තෙන් කිව්වා එතෙන්ට යන්න එපා. ඒ දිට්ඨි මට්ටමට යන පැත්ත වැහුවා. වහල දැන් ඇහි සංවරය එතනිනුත් තියෙනවා. ඒ වගේම එයා ඒක తాවකාලික.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 අරාබි මිනිස්සෙක් කියලා උපදින හොඳට සල්ලි තියෙනවා හොඳට සැප සම්පත්තිය තියෙනවා ඇයි හිතනවා අකුසල විපාකයක් කියලා නෑ හොඳ කුසල් කරපු කුසල විපාක හොඳට සැප සම්පත්තියට මොකද ලැබෙන්නේ මනුස්ස ජීවිතයේ අකුසල විපාකයක්ද කුසල විපාකයක් සල්ලි මිල මුදල් ඇතු පහසුකම් ටික ලැබෙන්නේ ආයුර්ණ සැප බල ටික ලැබෙන්නේ අකුසල විපාකද නෑ කුසල විපාක කුසල විපාකය දැන් යන්නේ අකුසලයේ පැත්තට.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 එච්චරයි. දාන සීල භාවනා ඔය ටිකේම තියෙන විපාකේ. බය වෙන්න එපා. කොච්චර භාවනා කරත් භාවනාවේ උපරිම ප්‍රතිඵලයටපත් උන ඔය විපාකේ නැති වෙන එකයි බ්‍රහ්මයාට මිත්‍යා දෘෂ්ටිය තියෙන්නේ. බ්‍රහ්මයාට මිත්‍යා දෘෂ්ටි ඇති කරගත්තනේ. බක බ්‍රහ්මයාට මිත්‍යා දෘෂ්ටි ඇති කරගත්තාම බුදුරජාණන් වහන්සේ කිව්වට පිළිගත්තේ නැහැ.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 ඒ කියන්නේ ඇහැ අනුව ඇහැ පිරිසිඳ දකින කෙනාට එළියට යන්න බෑ රූපේ පැත්තට. රූප සංදේ දේශන ටික අහුවා ඉන්නේ නේද? දැන් එතකොට සබ්බන් රූපන්න සුඛ සහගතං. සියලුම රූපේ සුඛ සහගත වූවා නෙමෙයි. ඔය අර්ථය එන්න ඕනේ. එතකොට රූපේ සැප නෑ. එයාට එළඹ සිටි මට්ටමක්. එතකොට රූපේ සැප නෑ. එයා පෙන්වන්නේ මේ දර්ශනය අන්න නුවණින් දැන ප්‍රතිවේක්ෂා කරනවා. මොකද්ද ප්‍රතිවේක්ෂා කරන්නේ? එයා හොඳට හිතට පේනවා ඇහැට පෙනෙන රූපේ සැප නැති බව. ඇහැට පෙනෙන රූපේ සැප නැති බව. ඇත්තටම එතන තියෙන්නේ උපේක්ෂා සහගත බවක් කියන බව එයාට ගෙනල්ලා දෙනවා. ඇහැට පෙනෙන රූපේ කනට ඇහෙන ශබ්දය ගන්ධ රස පොට්ටබ්බේ නැතුව අනිත් ඔක්කොම උපේක්ෂා සාගතයි. හැම වෙලාවකදීම උපේක්ෂා සාගතයි. ඇයි උපේක්ෂා සාගතයි කියලා කියන්නේ? කවදාවත් රූපෙට පුළුවන් කමක් නෑ අපිට සැපයක් ඇති කරන්න සතුටක් ඇති කරන්න. සතුට ඇති කරගන්නේ අපි අපි තුළ මිසක රූපෙන් සැප සතුට ගෙනාවේ නෑ. රූපෙන් සැප සතුට ගෙනාවා නම් අපේ දුව පුතා ඉන්න රූපේ අපිට සැපසහගතයි සතුටුයි කියලාමයි පේන්නේ. නමුත් ලෝකෙ ඔක්කොටම මේ රූපේ සැප සතුට දෙක ගේනවද? ලෝකෙ ඔක්කොටම ගේන්නේ නැහැ. ලෝකෙ ඔක්කොටම සාධාරණ නැහැ. ඇයි මට විතරක්? මටමයි මෙහෙම වෙන්නේ කියලා කියන්නේ. ඇයි මට විතරක්? හැම වෙලාවකදීම සැප සතුට දෙක හදාගත්තේ Taman තුල. ඒ පුද්ගලයාව දුව පුතා වුණ රූපේ අප්‍රිය අමනාප කෙනෙක් හිටිය එයාගේ ඉස්සරහටත් අපි ඉස්සරහටත් රූපෙ ගැටුනේ රූපෙ පෙනුනේ එකම විදියට එකම විදිහට පෙනෙන රූපය තුල අපි මෙහි සැප සතුට දෙක හදාගත්තේ අපි මෙහි අප්‍රිය අමනාප බව හදාගත්තේ අප්‍රිය අමනාප බව හදාගත්තත් ප්‍රියමනාප බව හදාගත්තත් ඒක තම තමන්ගේ පුද්ගල භාවයේ මත තිබුණු ප්‍රශ්නයක් රූපෙ මත තිබුණු ප්‍රශ්නයක් නෙමෙයි. කෙනෙකුට පුළුවන්කමක් තිබුණේ නැහැ ප්‍රිය විදිහට මගේ ඉස්සරහට එන්න. කෙනෙකුට පුළුවන්කමක් තිබුණේ නැහැ අප්‍රිය විදිහට මගේ ඉස්සරහට එන්න. ඒක හැම වෙලාවකදීම පතිත වුණේ උපේක්ෂා සහගත මට්ටමක. උපේක්ෂා සහගත භවයේ ලක්ෂණය හැම වෙලාවකදීම සැපත් නැහැ දුකක් නැහැ. සැපත් නැහැ දුකක් නැහැ කියන්නේ මේක අර උපේක්ෂාව නෙමෙයි. වරද්ද ගන්න එපා. අර උපේක්ෂාව කියන්නේ රූපේ උපේක්ෂාවක් තියෙනවා. දැන් අපිට මෙතන ඔරලෝසුවක් තියෙනවා. අපිට සැපක් නැහැ, දුකක් නැහැ. ඒවත් උපේක්ෂාවක් තියෙනවා. ඒ උපේක්ෂාව නෙමෙයි මේ කතා කරන්නේ. මේ උපේක්ෂාව ඔරලෝසුව ඇත්ත වෙලා ඇත්ත වෙච්ච දේ ගැන උපේක්ෂා සාගත ඒකට කියන අවිජ්ජානුසයෙන් අනුසේ වෙන මොහේ මොහසාගත උපේක්ෂාවක් මෙහි අදාගත්ත ඔරලෝසුව එළියේ තියෙනවා කියලා දකිනවා දකින බවම මෝහයයි මෝහ සාගත අරමුණේ උපේක්ෂා සාගත වේදනාව දැන් එළියේ තියෙන ඔරලෝසුව ගැන උපේක්ෂා සාගතයි ඔරලෝසුව සැප සාගත වෙන්නේ ඒ විදිහේ තමයි මෙතන තියෙන ඔරලෝසුව තියෙන ඔරලෝසුවට මම හරි ආසයි ඒක දකිනකොට සතුටුයි දැන් ඒක සැප සාගතයි ඒකට අකමැති වෙන්නේ අපෝ හැමදාම වෙලාවෙම කියනවා මේකට අකමැතියි එතකොට දැන් ඔරලෝසුවට සැපසහගත ඔරලෝසුවට දුක්සහගත බව ඔරලෝසු උපේක්ෂාසහගත බව එකම තැන. ඒක නිසා මේ මාර්ගය වඩනකොට එන ලොකු ලක්ෂණයක් විදිහට කෙනෙක් වරදවා ගන්න තැනක් තමයි මට ලෝකෙ කිසිම දෙයකට ආශාව නැහැ. ලෝකෙට මේකක්වත් ඕන කියලා නැහැ. මට උපේක්ෂාසහගත බවක් තියෙන්නේ. මේ උපේක්ෂාසහගත බව ධර්මයේ තුල වැඩිමක් ගන්න නෙමෙයි. අධිකවම ලෝකෙ සැපසහගතයි කියන ලෝභයට තණ්හා කරන මිනිස්යාගේ මුළු ලෝකෙත් එක්කම ගැටෙන මිනිස්යාගේ මුළු ලෝකෙම උපේක්ෂා සහගත වෙන මිනිස්යාගේ එකම දේ කිසිම වෙනසක්. ඒ මොකද්ද? එක්ක රූපයේ සැපසහගතයි කිව්වා, එක්ක රූපයේ දුක්සහගතයි කිව්වා, එක්ක රූපයේ උපේක්ෂා සහගතයි කිව්වා. ඒකයි සියලුම රූපේ සැපසහගතත් නෙමෙයි දුක්සහගතත් නෙමෙයි උපේක්ෂා සහගතත් නෙමෙයි මේක හැම වෙලාවකදීම සැප උපේක්ෂාද වලින් පණවන්න පුළුවන් කම ඇත්තේ නැහැ රූපේ පැත්ත. හැම වෙලාවකදීම වර්ණ රූපය ඇහැට පෙනෙන රූපයේ පෙනුනේ උපේක්ෂා සහගත බවකමයි. උපේක්ෂා සහගත බවක කියලා කියන්නේ අරූපේක්ෂාව නෙමෙයි. මෙතන තියෙන උපේක්ෂාවේ ලක්ෂණය තමයි ඔරලෝසු වැක්ත කරලා නැහැ. වේදනාවම උපේක්ෂා සහගතයි. සංඥාවම උපේක්ෂා සහගතයි. දැන ගැනීමම උපේක්ෂා සාගතයි. තාම ඔරලෝසුව හටගෙන නැහැ හැබැයි. මම සතහන අනුසාරයෙන් මතක් කරගන්න. තාම ඔරලෝසුව හැදිලා නැහැ. පළවෙනි විපාක කියපු තැන පළවෙනි විඥාන ගැන කතා කරේ. තාම උපේක්ෂා සාගතයි නේද? දැන් උපේක්ෂා සාගත උන දෙයට හිතලා හිතෙන් නෙමෙයිද සුඛ සෝමනස්ස දෙක උපද්දගන්නේ. Taman කැමැතිද අකමැතිද කියන එක තීරණය කරගන්නේ හිතෙන්. අපිට අද උග ජීවිතේ වෙලා තියෙන අසුචිය කියන දේ අපිට ස්වභාවයෙන්ම පිළිකුල්. අපිට ස්වභාවයෙන්ම පිළිකුල්. අපිට තේරෙන්නේ ඒකත් අපි ඇති කරගන්න දෙයක්. අපේ මනසෙන් කියනලා දෙන දෙයක්. අපි හිතන්නේ ඒක පිළිකුල් නිසා පිළිකුල් කියලා. ඒක පිළිකුල් නිසා පිළිකුල් නම් ඒක පොඩි ළමයාට පිළිකුල් වෙනවා. නමුත් එයාට පිළිකුල් බවක් ඇත්තේ නෑ. ඒක කිසිම පිළිකුල් බවක්. එයා ඒක නොපිළිකුල්ව හැසිරෙනවා. ඇයි නොපිළිකුල්ව හැසිරෙන්නේ? එයාට ඒ අරබ්‍ය සංස්කාර ටික ඇති වෙලා නැත්. කොටිම අම්මා තාත්තා තාම ඒක අප්‍රසන්න දෙයක් බවට පත් කරලා නැහැ ඒක. තව ටික කාලයක් යනවා අම්මා තාත්තා ඒක අප්‍රසන්න දෙයක් කියලා කියලා දෙන්න. එදාට අල්ලන්නේ ගෑනුනොත් අතපොත ගන්නවා කියලා. එතකොට දැන් අප්‍රසන්න බවට පත් උනේ Tamange හිතේ රැස් කරගත්ත සංස්කාර ටික ඇත්තටම. ඒ අරබ්‍ය රැස් කරගත්ත දේ අප්‍රසන්න උනේ. අප්‍රසන්න වුණ හිත අපි දකින්නේ කොහෙන්ද? බාහිර රූපේ. අප්‍රසන්න වුණ මෙහි හදාගත්ත දේ එළිය අප්‍රසන්නයි කියලා දකින්නේ. එතකොට අන්න දිට්ඨියම පතිත වුණා. ඒ දේ තුල දැන් අප්‍රසන්න රූපේ දුරු කරන්න උත්සාහවත් වෙනවා. ඒක නිසා දැන් චක්කු ඉන්ද්‍රිය සංවර සම්මුතෝ විහෙරති ඇහැ සංවර කරගන්න කියනකොට ඇහැ සංවර කරගන්න කියනකොට මේ ඇහැ සංවර කරගන්න කියන්නේ මේ තණ්හා කරන්න එපා කියන තැන විතරක් නෙමෙයි. පටිඝය ඇති කරගන්නත් එපා, තණ්හාව ඇති කරගන්නත් එපා, උපේක්ෂාවක් වෙන්නත් එපා. මේ තුන් තැනම සංවර වෙන්න ඕනේ. ඕගොල්ලෝ ඇහැ සංවර කරගන්නවා නම් හරියට ඇහැ සංවර කරගන්නකොට රූපෙ දිහා බලලා පේන රූප නිමිත්තක් අර ඔයගොල්ලන්ට ආස කරන්න පුළුවන් කමක් නැහැ. පේන රූප නිමිත්තත් එක්ක ගැටෙන්න පුළුවන් කමක් නැත්තේ. පේන රූප නිමිත්ත උපේක්ෂා සහගත වෙන්න පුළුවන් කමක් නැත්තේ. කෙලිම මාර්ගය මේ කියන්නේ. පේන රූප නිමිත්තේ සතුටු වෙන්න බෑ, සැපසහගත වෙන්න බෑ. රූප නිමිත්ත ගැටෙන්න බෑ. රූප නිමිත්ත උපේක්ෂා සහගත වෙන්න බෑ. හැම වෙලාවකදීම රූපය ඇත්ත දකින්න ඕනේ. ඇහ සංවර වෙන්න නම් නිකන් සංවර වෙන්නේ නැහැ. එයාට මේ ඇත්ත පෙන්වන්න ඕන රූපේ හැදුන හැටි පෙන්වන්න වෙනවා. මේක තිබුණ උපේක්ෂා සහගත බව පෙන්වන්න වෙනවා. උපේක්ෂා සහගතේ රූපේ ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක මෙහි හදා ගන්න ධර්මතාව ටික පෙන්වන්න වෙනවා. සැප සහගත බව ඇති කරගත්තේ තමන්ගේ මනසේ. මනසේ ඇති කරගත්ත සැප සහගත බව දකින්න. ඒ සැප සහගත බව හිතන්න එපා රූපේ පැත්තෙන් ආවයි කියලා. එතකොට වර්ණ සතහන උපේක්ෂා සාගත බවක් තුළ හම්බෙන්න ඕනේ. අපිට ලෝකේ කැමැති පුද්ගලයෝ අකමැති පුද්ගලයෝ හම්බෙන්න පුළුවන් කමක් නැත්තේ. ලෝකේ කැමැති රූප අකමැති රූප හම්බෙන්න පුළුවන් කමක් නැත්තේ. කැමැති කැමැතිත් නොවන අකමැතිත් නොවන රූප හම්බෙන්න පුළුවන් කමකුත් අපි කැමැති රූප හම්බෙන හැම තැනකදීම දකින්න අපි චක්කු ඉන්ද්‍රිය සමුත කරගෙන නැහැ. අකමැති රූප හම්බෙන හැම තැනකදීම දකින්න චක්කු ඉන්ද්‍රිය සංවර කරගෙන නැහැ. කැමැතිත් නොවන අකමැතිත් නොවන දේ හැම වෙලේ තැනක දකින්න චක්කු ඉන්ද්‍රිය සංවර කරගෙන නැහැ කියලා. කොටින්ම අපේ ජීවිතයට නැවත වතාවක් එබිලා බලන්න මේ කියන්නේ භාවනාව. මේ කියන්නේ භාවනාව. අපි ගන්න ඉඳගෙන ඉඳලා ගන්න දේ භාවනාව කියලා ගන්නවා. එහෙමත් නැත්නම් ලොකුවට විදර්ශනා කරන එක භාවනාවයි කියලා ගන්නවා. අපි එක මොහොතකදී පේන රූපය ගැන විදර්ශනා කර කර ඉන්න එක භාවනාවයි කියලා ගන්නවා. විදර්ශනාව භාවනාවයි කියලා ගත්තට කමක් නැහැ. නමුත් ඇත්තටම අපිට මේ රූපයත් එක්ක ගැටෙන සමය නැති වෙන්න ඕන. නැත්නම් මෙහි විදර්ශනාව වලන වචනයක් කියන්න බෑ තමයි. මෙහි විදර්ශනාව වලන. ඒ භවණන් වෙලා තියෙන්නේ අපේ ජීවිතය තුළ. ඇත්තටම Tamange ජීවිත තුළට නැවත වතාවක් එබිලා බලන්න. අපිට සමාජයේ ඉස්සරහ බලනකොට කොච්චර අමනාප පුද්ගලයෝ ඉන්නවද කියලා. අකමැති පුද්ගලයෝ අපිට කොච්චර කැමති පුද්ගලයෝ ඉන්නවද කියලා බලන්න. අනිත් ඔක්කොම කැමතිත් නෙවෙයි අකමැතිත් නෙවෙයි අය වෙලා. ඒ කියන්නේ අපේ ප්‍රතිපදාව තිබිලා තියනවද ළඟකවත් ප්‍රතිපදාව කිට්ටුවකවත් නැහැ. කිට්ටුවකවත් නැතුව අපි නිවන් දකින්න කියලා මොකක් හරි එකක් කරලා කියන කෝ තාම නැහැනේ. අපි හැම වෙලාවකදීම රූපේ මත වැටිලා මේ ජීවත් වෙන්නේ. අපි රූපෙන්ම දකිනවා ප්‍රේමනාප පුද්ගලයා. රූපෙන්ම දකිනවා අප්‍රියමනාප පුද්ගලයා. රූපෙන්ම දකිනවා ප්‍රියමනාපත් නොවන අප්‍රියමනාපත් නොවන අය. දැන් අපිට ප්‍රියමනාප අප්‍රියමනාප ප්‍රියමනාප අප්‍රියමනාප නොවන කියන තැනට අපේ මනස පිහිටා හිටින්න ඕනේ. එතනට පිළිටා හිටින බව නිකන් ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ මේ අහන දේ ප්‍රායෝගික දර්ශනයක් විදිහට ජීවිතේට යොදා ගන්න ඕනේ හැම වෙලාවකදීම පේන අරමුණේ අපිට නුවණ යෙදিলা තියෙන්න ඕනේ හැම වෙලාවකදීම. ඒ යෙදුණු නුවණට තමයි භාවනාව කියන්නේ. ඒ නුවණ යෙදුණු නුවණට තමයි භාවනාව කියලා කියන්නේ. ඇත්තට මේක භාවනාව කියනකට වැඩි ගැළපෙන වචන තමයි භාවිතය කියන දේ. භාවිතය කියන දේ. ලෝකුත්තරස්ස කම්මස්ස කසත්තා උපචිතත්තා කියන්නේ භාවිතත්තා කියන්නේ. භාවිත කරනවා. මම වෙනදත් මතක් කරන දෙයක්. භාවිත කරන්න තියෙන්නේ Taman ළඟ තියෙන දේ. භාවිත කරන්න තියෙන්නේ භාවිතා කරන්න ගන්න වෙන්නේ Taman ළඟ තියෙන ආයුධය නෙමෙයිද? තියෙන දේ. නැති ආයුධය ගන්න නම් උපචිතත්ත රැස් කරන්න වෙනවා ඒ ආයුධ ටික. ආයුධ ටික රැස් කරන්න වෙනවා අපිට. ඒ නැති දේ ගන්න. මේකේ ලක්ෂණේ භාවිතත්තා භාවිත කරන්න තියෙන්නේ දැන්. ඒ කියන්නේ අපි ළඟ තියෙන දේ මොකද්ද තියෙන්නේ? සත්‍ය ඥානය තියෙනවා සත්‍ය ඥානය යොදා ගන්න කියන්නේ මේ ජීවිතේට මේ රූපේ තියෙන උපේක්ෂා සහගත බව හොඳට දකින්න රූපේ උපේක්ෂා සහගත බව පෙළෙන ලක්ෂණය නිවන් දකින්න යන මනසක ලක්ෂණය කවදාවත් ලෝකෙත් එක්ක ඕනෝට වැඩිය ඇලි ඇලි ගැටි ගැටි යන හැම දකින්න එයා රූපේ තුල රූපේ තුල සංවරයි රූපේ තුළ සංවර බව තුළ එයාට කැමැති රූප අකමැති රූප කැමැතිත් නොවන අකමැතිත් නොවන රූපේ නැහැ එයාට. ඒ කැමැත්ත අකමැත්ත හට ගන්නවා. ඒක නෑ කියනෝ නෙමෙයි. ඒකයි මුලින්ම අර දිට්ටි කතාව මතක් කරලා පටන් ගත්තේ. අර අභිනිවේෂ පරාමාස මට්ටම නෑ. කැමැත්ත නෑ කියන මට්ටමෙන් ගත්තොත් ඔයගොල්ලෝ ගෙදර ඉන්න බැරි මට්ටමක් ගැන කතා කරලා නේද? අභිනිවේෂ පරාමාස මට්ටම නෑ. අභිනිවේෂ පරාමාස ලක්ෂණය. අකමැති පුද්ගලයා හැමදාම රූපය තුල හොයනවා. අකමැති පුද්ගලයා හැමදාම රූපය තුල වෙනවා. මේ ඉන්නේ මර මිනිස්සයා තමයි. ඒ මිනිස්සයා මොන තරම් හොදක් කරන මිනිසෙක් වුණත් ඊට පස්සේ ඔය ඉන්නේ අර මිනිස්සයාම තමයි. ආයෙ ගැලපෙන්නේ නැහැ ජීවිතේට. අභිනිවේෂ පරාමාසයේ මෙහි ඇති කරගත්ත ගතිය පුරුදු කරනවා, යොදනවා, පරිමදිනවා, හොයනවා බාහිර රූපෙ පැත්තේ. අභිනිවේෂ පරාමාසය. අන්න ඒකේ පාටුවේ. පළවෙනි පියවර. ඒක නතර කරන්න. මේ ආස්වාදේ නැහැ කියන්නේ කියේ නැහැ දැන්. මේ රූපේ සැප නැහැ කියලා සැප නතර කරන්න කිව්වා. මේ ඉස්සෙල්ලම කිව්වා දික්ටි සහගත පැත්තෙන් අභිනිමේෂ පරාමාසය නැති කරගන්න. අභිනිමේෂ පරාමාසයේ දැන් රූපේ කැමැති වෙන මට්ටමට ඕනවට වැඩිය වැටිලා මේ පැත්තෙන් ප්‍රේමනාප රූප මොහොය හොය යන්න එපා. ඇහැ සංවර කරගන්න මේ මට්ටමේ. ඒ ඇහැ සංවර කරගන්න කිව්වේ වැදගත්ම දේ අර අපි මෙච්චර කල් කතා කරන ඉගෙනගත්තු සංවරයට අනුව නෙමෙයි. ඒ සංවරය බොහොම తాවකාලිකයි. බැලුම් බෝල වතුර යටේ වගේ ඒ සංවරය. මේ නුවණ නැති වෙන්න පුළුවන් නුවණක් නෙමෙයි. මේ නුවණ ඉස්සරහට තිබ්බ අලිය ආයේ කවදාවත් පස්සට එන්නේ ඒකයි දිත්තේ දිත්තමත්තා සුතේ සුතමත්තා මුතේ මුතමත්තා විඤ්ඤාතේ විඤ්ඤාතමත්තා ඔච්චරයි කිව්වේ. දහම අවබෝධ වෙලා ඉවරයි. ඒ ටික විතරයි අඩුව තිබ්බේ දෙන්න. එතෙන්ට එනකන් නුවණ පිළිලා. ඒ කාරණාවත් එක්කම නුවණ ගෙනියන්න පුළුවන්කම තිබුණා. ඒ මට්ටමට වැඩිලා. හරනම් ඒ ටික අතහැරලා තියෙන්නේ මේ. නුවණේ ලක්ෂණය අතහැරින බව නැති එක. අනිත් කුසලේ ලක්ෂණය අතහැරෙන බව. ඒක නිසා ඇහැ සංවර කරගන්න හදන අනිත් ඔක්කොම ක්‍රම අපිට අතහැරෙනවා. ඒක හොඳට මතක තියාගත යුතු දෙයක්. කොච්චර මුළු ජීවිතාන්තය දක්වාම දසසිල් සමාදන් වෙලා හිටියත් ඒ දසසිල් සමාදන් වෙන බව අපිට අතහැරෙනවා. මරණයත් එක්කම අතහැරෙනවා. ඒ කරපු කුරුද්දක් විතරයි. ඒ කුරුද්ද එතනින් එහාට නෑ. ඒ කුරුද්ද එතනින් එහාට පවතින්නේ නෑ. හැබැයි වඩපු නුවණ ඇති වුණ නුවණක් තියෙනවා නම් ඒ නුවණ ඒක නැති වෙන්නේ ඒක ඊළඟ ජීවිතේට තියෙන එකයි සෝවන් ආරයන් වහන්සේ ඊළඟ ජීවිතේදී සෝවන් ආරයන් වහන්සේ වෙන්නේ නැත්නම් සෝවන් බව පිළිගන්න බෑ පොඩි ළමයා ළඟට නේද? පිළිගන්නේ ඒ නුවණ එතනදිත් නුවණම තමයි. ඒ නුවණ එතනදිත් ප්‍රඥාවම තමයි. ඒක වෙනස් වෙන්නේ. ඒක නිසා දැන් අපිට හැම වෙලාවකදීම මූලිකම දේ මේ දිට්ඨිය දුර වෙන පැත්තට ඇහැ සංවර කරගන්න වෙනවා. හැම වෙලාවකදීම ඉස්සෙල්ලා ඇහැ සංවර විය යුතුයි. අතන එපා කියනවා නෙමෙයි එතනින් සංවර වෙන ගමන් ඒ සංවරය ඉක්මවා යන සංවරයක්. කොටිම නැච්ච ගීතවාදිත විසූක දර්ශනයක් වුණම රූපේ විසූක දර්ශන හැම නොවේ ඉතින් මොකද මේක වැඩි විහිළුවක් වෙන්නේ නැහැ. මේ පැත්ත විහිළුවට වැඩිය විහිළුවක් වෙන්නේ නැහැ. මෙහි විහිළුව දකින්නේ මෙහි තියෙන ඊට වඩා විහිළුව නොදන්න නිසා. මෙහි තියෙන ඊට වැඩිය විහිළුවක්. නැති දේ ඇති හැටියට හදාගෙන විඳින්න හදන මේ දේ විහිළුවක් නෙමෙයිද? අපි විශෝක දර්ශනය ඇයි විහිළුවක් හැටියට ගන්නෙ? නැති චරිතයක් ආරූඪ කරගෙන කෙනෙක් රඟපානවා. නැති චරිතයක් ආරූඪ කරගෙන දෙගනාට්‍යයක් හෝ විහිළු විහිළු දෙයක සිද්ධ වෙන්නේ මොකද්ද? Tamanට නැති දෙයක් තව කෙනෙක් ආරූඪ කරගෙන ඒක නා රඟපාන. එහෙම නැත්නම් මේ නැතිගේ ආරෝපණය කර ගැනීමත් එයාට වරදිනවා. ඒ දේ මත අපි මෙහි hina වෙනවා. දැන් මේ විසුක දර්ශනය තුල තියෙන්නේ මොකද්ද? විදින දැකීම තුල නැති දෙයක් ඇති හැටියට ගන්න එක. ඒ විසුක දර්ශනයම නෙමෙයිද මේ තියෙන රූපي බලනකොට මේ නැති දේ ඇති හැටියට අරගෙන පුද්ගල භාවය හදාගෙන තමන්ම තරහ ඇති කරගෙන තමන්ම ඉන්නවා. ඒක තමයි ඒ විදිහ දැක්ම තමයි ලක්ෂණය. ඒක බාලබව. ඊ ධර්ම සංරක්ෂාවේදී මම මතක් කරා මේ දානකට ගියපු වෙලාවකදී ඉතින් පුංචි ළමයි දෙන්නේ සෙල්ලම් කරනවා ඉතින් දාන වේලාවෙදී මේ ඉස්සරහ බණ කියන්න යනකොට ටෙඩි බෑග් දෙන්නෙක් තියාගෙන දීප දෙන්නෙක් තියාගෙන සෙල්ලම් කරනවා. ඉතින් ටිකක් වෙලා යනකොට එක ළමයෙක් ගත්තොත් කොම ටික. දැන් අනිත් ළමයාට නැහැ. දැන් අනිත් ළමයාට නැති නිසා එයා මොකද උනේ තරහ වුණා අනිත් කෙනෙක් එක්ක. මේ අනිත් ළමයාට ඕනේ මෙයාව ඇදලා ගන්න. ඉතින් ආපහු පොඩ්ඩක් අතට ගන්න පුළුවන් තැනට හිමීට ලං කරනවා. අර ළමයා මොකද කරන්නේ? එහාට කළා දාලා අහක බලාගෙන මියු බලාගෙන ඉන්නවා. දැන් තරහ වෙලා පස්සෙන් පස්සට යන ලං කරනකොට තව ටිකක් පස්සට යනවා. දැන් ඇත්තටම ඒක දිහා බලාගෙන ඉන්නකොට වැඩි හිටියේ මේක තමයි බාල බව. නමුත් එයාට ඒක බාල බවද එයාට ඇත්තටම තියෙන ප්‍රශ්නේ මගේ දෙලිපියා මෙයා ගත්ත දැන් මට නෑ ඒක නිසා මම තරහයි මෙයාත් එක්ක. මම තරහයි ඒක නිසා අපෝ මෙයා එපා දැන් මට. මේවා වුණෙත් නැහැ, මෙයා වුණෙත් නැහැ, මට මොකුත් එපා දැන්. මම මම ඉන්නවා මගේ පාඩුවේ. ඒක තමයි යා දකින විකල්පය. ඇත්තටම යාගේ ජීවිතේ ඒකනේ විකල්පය. ඒ බාල බවම තමයි අපේ ජීවිතය තුලත් මේ තියෙන්නේ. තව කෙනෙක් එක ගැටෙනකොට ඒ බාල බවමයි තියෙන්නේ. අපෝ ඔය පුද්ගල භාවයේ කෙලින්ම පාඩුව. එතකොට අපි පුද්ගලයාම අයින් කරලා දාන්නේ ඒ බාල බවමයි අපි කරන්නේ. අරක බාල ලක්ෂණය කියලා පේනවනේ පොඩිකම කියලා. මේක පේන්නේ නැහැ. ඇයි අර නැතිදී ඇති හැටියට හදාගෙන එයා දැන් හදාගත් ආරෝපණය කරගත්ත තරහකින් එයක් ඉන්නවා. ඒක අපිට පේනවා අහගෙන බලන් ඉන්නකොට ඒක තමයි පොඩි ගතිය කියලා, බාල ගතිය කියලා. ඒ බාල ගතියම තමයි මේ තියෙන්නේ. මේ රූපය අවනාප රූපයක්. අපෝ මෙයා එකක්. මේ රූපය ආශ කරන රූපයක්. හා ඔයා එන්න. දැන් කැමැත්ත අකමැත්ත ලෝකෙ තුල ඇයි තියෙන්නේ? රූපේ ඇත්ත කරගත්ත බව මත. ඒක නිසා චක්කු ඉන්ද්‍රිය සංවර සංමුතෝ විහෙරතෝ චක්කු ඉන්ද්‍රිය සංවර කරගන්න කියලා කිව්ව මොකක් සඳහාද? ආශ්‍රව උපදින්න නැති වෙන්න. ඇහෙන් ඇති වෙනව ආශ්‍රව ටිකක් කාමාසෝ භවාසව දිත්තාසව නැහැ අවිද්‍යාසව. දැන් විපස්සයත් නියර අවිද්‍යාව සවස්. දැන් අවිද්‍යාවසව හැම වෙලාවකදීම විපස්සයේ දුරුව දුරු කරලා කියන මට්ටම කතා කරනවා නෙවෙයි. මොකද මේ ආශ්‍රව ප්‍රහාණය කරන ටික සෝවාන් මාර්ගයට කලිනුත් තියෙනවා. ඒකයි අතනින් අපි සත්‍ය ඥානය කියන එක යටතේ මූලික වශයෙන්ම කතා කළේ. මොකද සත්‍ය ඥානය තුළ දර්ශනයයි ඇති කරන්නේ දර්ශනය තුළ නැති වෙන්නේ දර්ශනීය පැත්ත වරද්දලා හදන ආශ්‍රය ටික. ඒකයි තම කරන්නේ. තාම අවබෝධ කරගත්ත මට්ටම කියලා නෙමෙයි. එතකොට මෙතනදී දැන් ඇහැ සංවර කරගන්නකොට හැම වෙලාවකදීම එයාට මෙන්න මේ විදිහට රූපේ පැත්තට පතිත වෙන රූපේ මතට වැටෙන විදිහේ ආශ්‍රෝ ටික නොහට ගන්න විදිහට මානසිකාරයක් කරන්න වෙනවා. දැන් රූප පැත්තෙන් තණ්හාව නැති කරන්න හදනකොට අවිද්‍යාව නැති වෙනවද? කාමාශ්‍රය නැති කරන්න පුළුවන්. අවිජ්ජාශ්‍රය නැති වෙන්නේ නැහැ. භවශ්‍රය භවශ්‍රය නැති වෙනවද? භවශ්‍රය නැති වෙන්නේ නැහැ. ඒ රූපේ තියෙනවා. තියෙන බව මත කාම භවයේ සතර මහා ධාතු රූපේ දකින්න ගැතිය තියෙන භවශ්‍රය තියෙනවා. දැන් ඒ නිසා කාමාශ්‍රය නැති වෙනවා. කාමයේ ඇති වෙන්නේ නැහැ. ඒ නොදකින රූපේ පැත්තෙන් කාමයේ ඇති වෙන්නේ නැහැ. කාමාශ්‍රය නැති වෙනවා. නැති වෙනව නෙමෙයි යට වෙනවා. භවආසුරය අවිජ්ජාසුරය තියෙනවා. දැන් ආශ්‍රව ටික සම්පූර්ණ වුණේ නේද දුරුනේ? නෑ ඒකයි සීලේ පැත්තෙන් හෝ ඔය පැත්තෙන් ආශ්‍රව නැති කරන්න බෑ ඇහැ සංවර කරගෙන. ඇහැ සංවර කරගන්න කියලා කියන්නේ ඇහෙන් පතිත වෙන්නේ එපා රූපේ පැත්තට. හැම වෙලාවකදීම හොඳට දකින්න රූපේ දකින්න මොහොත වෙනකොට Tamange මනස තුල ඇති කරගන්න ධර්මතාව ටික. මෙහි පුද්ගල භාවය ඇත්ත කරගන්න එක ප්‍රියමනාප රූපේ උපද්දන්නේ මෙහි ප්‍රියමනාප රූපේ උපද්දන්නේ මෙහි චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති ඇස ලෝකේ පිය රූපයි මధుර ස්වභාවයෙන් ප්‍රිය ස්වභාවයෙන් යුක්තයි මෙතනයි තණ්හාව හටගන්නේ මෙතන නිවිසමානා නිවිසති ඇහැ ළඟයි හටගන්නේ තණ්හාව ඇහැළඟ තණ්හාව හට ගන්නවා කියේ කොතනද? ඇහැ පනවනවද රූපෙන්තරව රූපේ පනවනවද ඇහෙන්තරව නෑ ඇහැ රූපේ ඇති කල රූපේ ඇහැටි කල ඇහැ රූප දෙක ඇති බවේ ලක්ෂණය මොකද්ද මෙහි මේ රූපය ගැන දැනුම ඇති කරන බව මෙතනයි තණ්හාව ඇති කරන දේ මොකද අතනදී අපිට පය ගහලා ඉන්න තැන දකින්න බෑ එතන තණ්හාව හටගන්නේ නැහැ නිවන්නත් බෑ. ඇයි ඒක අපි ජීවත් වෙන තැන. අපි කරන වැඩේ නොකර ඉන්න වෙන්නේ අපි මේ පය ගහලා ඉන්න තැන නෙමෙයි වැඩේ මේ පොතකට ගන්න පුළුවන් පොත තියන්න පුළුවන්. දැන් මේ පොත ගැනීම හෝ තැබීම හැම වෙලාවකදීම තියෙන්නේ බාහිර මේ පැත්තේ. ඉන්න තැන නෙමෙයි ඉන්න තැන වෙනම සිද්ධිය. ඉන්න තැන ටික නැතුව මේ කරපු සිද්ධිය වෙනම දෙයක්. දැන් මේ කියන්නේ මේ සිද්ධිය නැති කරන එක ගැන. පොත ගන්න එක තබන එක ගැන මේ කතා කරන්නේ. මොකද මේ ටික ජීවිතේ වෙලා මට මේ ක්‍රියාව කරන්න මේ ටික වැය වෙලා දැන් මේ වැය වුණු තැන ගැන කතා කරන්නේ නෑ.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 එතකොට ওই විදිහම දිට්ඨියක් තියෙනවා. දිට්ඨි ටික බලුවා නිසා එක්වතක් කියන්නේ. මේ විදිහම දිට්ඨියක් තියෙන තන් ජීවන් තන් ශරීරය. ඒකමයි ජීවේ ඒකමයි ශරීරය. ඒ කියන්නේ මේ කෝප්පේ ජීවයයි මේ කෝප්පේ ශරීරයයි කියලා මේකම නෙමෙයි මේක කතා කරන්නේ. නැත්තම් මේ රූපේ ජීවයයි මේ රූපේ ශරීරයයි කියලා නෙමෙයි මේ මේ මේ මේ තියෙන කෝප්පේ කියලා කියනවා නෙමෙයි. කෝපේ අරමුණු කරන මේ ධර්මතාවය තුලයි Taman කියන බව තිබුණේ. Taman ඉන්න බව ඒ වෙලාවකදී Taman කියලා වෙන කොහෙවත් ඉඳලා වෙන පැත්තකින් Tamanව නියෝජනය කළා Taman කෝපේ හිතුවා නෙමෙයි. කෝපේ හිතන බව තුලයි Taman හිටියේ. කෝපේ හිතන බව තුලයි Taman හිටියේ.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 අය වෙනතැනක දකින්න එපා. ඇසකන නාසය දිව ශරීරය කියන අන්න ওই ධර්මතා ටික ආවරණය වෙනකොට පුද්ගලයා එක්කදීලා පුද්ගලයා නිරුද්ධ වෙනවා. දැන් ගැටෙන්න පුද්ගලයා හම්බෙයිද ලෝකේ? ගැටෙන්න පුද්ගලයා වෙනම හම්බෙන්නේ තමන්ගෙන්තර වෙන පුද්ගලයා හම්බෙන්න විදිහ නෑ. හොඳට අමනාප පුද්ගලයෙක් මතක් කරගන්න බලන්න.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 ඒක නිසා චක්කු ඉන්ද්‍රිය සංවර සම්මුතෝ විහෙරතෝ ඇහැ සංවර කරගෙන වාසය කරන කෙනාට යම් ආශ්‍රව කෙනෙක් උපදිනවා නම් පීඩාකාර පරිදාහය වෙත්නම් අන්නේ දේ උපදින්නේ නැති විදිහට මෙනෙහි කරන්න කියලා කිව්වා. දැන් එතකොට අන්න ඒ මෙනෙහි කිරීම අපේ ජීවිතයට එන්න බෑ මේ ධර්මතා ටික අනුව ඉන්නවනම්. දැන් කවුරුත් තරහ වෙන්න බෑ. දැන් කාටවත් වැඩිපුර වස්තු වලට ආස කරන්න බෑ. අපෝ මම කැමතිත් නෑ අකමැතිත් නෑ මට ගාණක් නෑ මෙහි මම මෙහි කියන්න බෑ. හරි? මේ කොහෙන් කිව්වත් අපි දන්නවා රූපේ පැත්තට වැටිලා අපේ මනසේම ලක්ෂණයක් ඇත්ත කරගෙනයි මේ ජීවත් වෙන්නේ කියලා. ওই ලක්ෂණේ නොදන්නකම් නිවන් දකින්න හදන්නේ ඒක බොරුව. ওই ලක්ෂණේ නොදන්නකම් නිවන් දකින්න හිතන්න එපා ඒක බොරුවක්. එතකන් හිතාගන්න සසර ළඟයි සසර ජීවිතේ උපදින්න හේතු ටික එහෙමමයි ගති දෙකක් කිව්ව ගති දෙක ළමමයි ඒ ආස්වාදේ එකයි විත්‍ය එකයි ගති දෙකයි කිව්වා නිරය හෝ තිරස්ථාන ගතිය කියලා. ගති දෙකයි ගති දෙක උරුමයි මේ දෙක ළඟ තියාගෙන ඉන්නේ. ඔය ලක්ෂණේ තියෙනකන් හිතාගෙන ඉන්න. එතනින් එහාට දෙයක් නැහැ. ඔය ගති දෙක නැති කරගන්න ඕනේ නම් රූපේ දකින්න එපා කැමති විදිහට අකමැති විදිහට කැමතිත් නොවන අකමැතිත් නොවන විදිහට උපේක්ෂා සහගත විදිහට හැම වෙලාවෙම ඇත්ත ඇති හැටියට දකින්න. රහතන් වහන්සේටත් තියෙනවා සලංග සමන්නාලේ උපේක්ෂාව. ආයතන හයේම උපේක්ෂා සහගතයි. ඒකටත් කියන්නේ උපේක්ෂයි කියලා තමයි. ඇයි උපේක්ෂයි කියන්නේ? ලෝභ වශයෙන් තණ්හා වශයෙන් පතිත කරන්නත් රූපයක් නැහැ, ගැටෙන්න අමනාප වෙන්නත් රූපයක් නැහැ, උපේක්ෂා වෙන්නත් රූපයක් නැහැ. ඒ තුලක් තියෙන උපේක්ෂාව. මේ උපේක්ෂාව අවිද්‍යා සංපස්සයයි අපිට ඇති වෙන උපේක්ෂාව, අතන උපේක්ෂාව විද්‍යාවික හදපු දෙයක්. ඇයි පතිත වෙන්න තැනක් නැහැ. දැන් මේ ඡායාව පතිත වෙන්න දිවක් නැහැ. දිවක් නැති නිසා ඡායාව පේන්නේ නැහැ. නොපෙනෙන බවට ගිහිල්ලා. ඒක නිසා දැන් රූපේ නොහට ගන්න බවට පත් කරපු අනුත්පාද බවට පත් කරපු රහතන් වහන්සේට කවදාවත් දෙයක් හට ගන්න බවට ගිහිල්ලා නැහැ. හැමදාම ජාති නිරෝධය කියන තැන සාක්ෂාත් කළා. ඉපදිලා ඉන්නකොටම ජාති නිරෝධය කළා. මේ අද අපිට පුළුවන් ජාති නිරෝධය කියන තැන සාක්ෂාත් කරන්න. ඉපදීම නැති කරන්න පුළුවන් මේ දැන්. ඉපදීමේ නැති බව මිදින්න මැරෙනකම් ඉන්න ඕනේ. ඉපදීමේ නැති බව මිදින්න හරිනම් මැරෙනකම් ඉන්න වෙනවා නේ ඉතින්. මැරෙනොත් ඉපදී මේක විඳින්න වෙන්නේ නැහැ කවුරුද? ඒතකොට මැරිලා ඉවරනේ. උපදින්නේ නැහැ කියන එක විඳින්නද? ඒක එතනින් විඳින්න පුළුවන් ජාති නිරෝධයක් ගැන නෙමෙයි මේ ශාසනය කතා කරන මේ දැන් ජාති නිරෝධය උපදව ගන්න. මේ දැන් මේ මොහොතේ ජාති නිරෝධය උපදිනකොට අර අපි ඇලුපු සතහන තුන මතක් කරගන්න කෙලවරෙන්ක දැනගත්ත දෙයට හිතලා හිතන දේ දැනගන්න බව තුල නැවත ඒ මොහොතේ ස්කන්ධ හදාගන්න හේතු ටික නැති කරලා එළියෙන් හදාගන්නේ කෙනෙක්වත් සැප කරගන්නත් දුක් කරගන්නත් උපේක්ෂා සාගත කරගන්නත් එළිය කෙනෙක්ව උපද්ද ගන්නෑ. උපද්ද ගන්නෑ කියන්නේ කෙනෙක් නැත්තම් මෙහි මෙහෙත් නෑ. ඒ ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන ධර්මතාවයක් නම් Taman කියලා හම්බෙන්නේ එයාට කැමති වෙන්නත් අකමැති වෙන්නත් උපේක්ෂා සාගත වෙන්නත් එළිය කෙනෙක් හම්බෙන්නේ නෑ. නොහට ගන්න බවට ගිහිල්ලා කියන අනුත්පාදේ කියලා කෙනෙක් නොහට ගන්න බවට ගිහිල්ලා. කෙනෙක් දකින්න නම් ඒ ඒ මොහොතට හටගෙන නිරුද්ධ වෙන බවක් නම් තියෙන මෙහි ආත්මයක් ආත්මවාදයක් තියේද මෙහි තමනුත් නැහැ. තමනුත් නොහට ගන්න බවට ගිහිල්ලා. දැන් ජාති නිරෝධය නෙමෙයිද මේ සාක්ෂාත් කරලා තියෙන්නේ? ජාති නිරෝධය. ලෝකයේ දුක් විඳින තැනක දුක උපද්ද ගන්න තැනක් නැතුව ඉන්නවා. ලෝකයේ මහා හයියෙන් hina වෙන තැනක hina වෙන්න දෙයක් නැතුව ඉන්නවා. ඒකයි බුදුරජාණන් වහන්සේ නිතරුනේ hina පහල කළේ නැහැ කියන ගහන්න දෙයක්ද? බුදුරජාණන් වහන්සේ යම් හේතුවක් නැතුව රහතන් වහන්සේෙන් hina පහල කරන්නේ නැහැ කියලා කියන්නේ හේතුවක් නැතුව. හේතුවක් ඇති කල්හිමයි hinaවක් පහල කරන්නේ කියලා කියන්නේ ඒ පුදුම වෙන කාරණයක් නෙමෙයි. ඒ ලෝකේ දැන දැකමයි ජීවත් වෙන්නේ හැම වෙලාවක එළඹ සිටි නුවණක් තියෙනවා ජීවිතේ හැම ඉරියව්වක් ගැනම හැම ධර්මයක් ගැනම එළඹ සිටි නුවණකින් ජීවත් වෙනවා අන්න ඒ විදිහට රූපේ පැත්තෙන් ඉන්න රූපේ පැත්තෙන් වාසය කරන්න ආශ්‍රව ධර්මතා ටික නොහට ගන්න විදිහට. එතකොට හැම වෙලාවකදීම ඒ තුල ඇති වෙන්නේ ලෝකෝත්තර දර්ශනය. ලෝකෝත්තර දර්ශනයේ මතයි ওই විදිහට නම් එහැ සංවර කරගන්න වෙන්නේ. මොකද මේ කතා කරන්නේ සබ්බාසව සංවර පරියායන් මොකක්ද? මොකක් හරි කරලා ඉන්න එක නෙමෙයි ආශ්‍රව ධර්මතාව ටික දුරු කර ගන්න. ආශ්‍රව ධර්මතාව ටික දුරු වෙන නිවන යාමද. මේ නිවන් දකින්න අවශ්‍ය දෙයි කතා කරන්නේ. මේ ටික නැතුව හිතන්න එපා නිවන් දකින්න පුළුවන් කියලා. මේ ටික නැතුව මේ ටික එපා කියලා යම් කෙනෙක් නිවනක් පනවනවා නම් අනිවාර්යයෙන්ම එයා වෙනම සම්මා සම්බුද්ධයි කියන්න වෙනවා. ඒ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයට එහා ගියපු දෙයක්. ඒක නිසා මේක තමයි ආශ්‍රව ධර්මතා සංවර කරගන්න පරියාය ක්‍රමය. ඉතින් ඔය ආශ්‍රව ධර්මතා ටික ඔය විදිහට සංවර කරගන්න නැතුව වෙන ක්‍රමයක් ඇත්තේ නැහැ. ඒකයි ඔය සූත්‍රයෙන් එහාට නොගොස් තව කාරණාවක් අදාළ කරගෙන මේ පොත් ටික අරගෙන මැවිල්ලා කියන ඔය කාරණා මේකයි හරිසියක් නම් බලා ගන්න පුළුවන් මෙන්න පොතේ මෙතන තියෙනවා මේ පොතේ මෙතන තියෙනවා මේ කාරණා ටිකයි දැන් මේ ගැලපුවේ ඒකයි මෙතන තියෙන ආස්වාද දිට්ඨියයි දිට්ඨිය වස්තුව නෙමෙයි වස්තුව දිට්ඨිය නෙමෙයි එතකොට දිට්ඨිය වෙනම දෙයක් වස්තුව වෙනම දෙයක් ඒක නිසා දැන් මෙතනදී ඇහැ සංවර කරගන්න කියනකොට දිට්ඨිය පැත්ත දුර වෙන විදිහට ඉස්සෙල්ල ඇහැ සංවර කරගන්න එතකොට ඇහැ සංවර කරගෙන ඊට පස්සේ එළිය පැත්තට මේ දාන දාලා බලන බව නැති කරගන්න කියලා කිව්වේ ඒකයි එතකොට මේ ක්‍රමවේද දෙක කතා කරනකොට අපි මේ කතා කරන්නේ ප්‍රතිපදාරේ සත්‍ය නැතිනම් මාර්ග සත්‍ය සම්මා දිට්ඨිය කියන තැන තියෙන ලක්ෂණ ටික තමයි මේ කතා කරන්නේ. ඒකයි මම මුල් දවසේ මතක් කළේ මේ චතුරාර්ය සත්‍යයට මේක වෙනම ගලපන්න දෙයක් නැහැ. මේ කතා කරන හැම දෙයකම මේ මාර්ගයට අදාළ කාරණා ටික තමයි කතා කරන්නේ. වෙන මාර්ගයකට නෙමෙයි මාර්ග සත්‍යයට අදාළ කාරණා ටික. අපි එදා දැනගත්තනේ මාර්ගයක් තියෙනවා මාර්ග සත්‍යයක් තියෙනවා මාර්ගයේ එකක් මාර්ග සත්‍ය තව එකක් ඇහැ සංවර කරගන්නකොට තියෙන මාර්ගය මොකද්ද ඇහක් තියෙනවා රූපෙත් තියෙනවා රූපෙ තියෙනකොට ඇහි සංවර වෙනවා ඒක මාර්ගය සමතේ පැත්තෙන් අපි සංවර කරගන්නකොට අර අපිට ඇති කරගatiya යුතු ධර්මතා ටික උගන්වන ධර්මතා ටික ඒ ඔක්කොම මාර්ගය මාර්ග මාර්ගය නෙවෙයි කියන්නේ හැබැයි මාර්ග සත්‍ය නෙවෙයි මාර්ග සත්‍ය හැම වෙලාවකදීම සමුදය සත්‍ය ප්‍රහාණය වෙන විදිහට දුක්ඛ සත්‍ය සාක්ෂාත් කරන විදිහට තියෙන්න ඕනේ. එතකොට මේ කිසිම දෙයක නොතැවරෙන විදිහට ඇති බවට හම්බ වෙන්නේ නැති විදිහට තියෙන්න ඕනේ මාර්ග සත්‍ය. එතකොට ඇහැ සංවර කරගන්න එකත් මාර්ග සත්‍ය තුල පනවන්න ඕනේ. ඒකයි චතුරාර්ය සත්‍යයට බාලන න්‍යාය ඉගෙන ගන්න කියලා මතක් කළේ යමක ප්‍රකරණයේදී දැන් ඕනම කාරණාවක් ඕගොල්ලන්ට පුළුවන් වෙන්න ඕනේ මාර්ගයේන මාර්ග සත්‍යයේ. කෙනෙක් මාර්ගයක් පනවනකොට ඕගොල්ලන්ට හිතන්න තියෙන දෙකයි. මේක මාර්ගයේද මාර්ග සත්‍යයේද? මාර්ග සත්‍ය සාක්ෂාත් කරොත් නිවනට යන්න පුළුවන්. මාර්ගය සාක්ෂාත් කරන්න ගියොත් මාර්ගය කරන්න ගියොත් නිවනෙන් බාහිර වෙනත් තැනකට යන්න පුළුවන්. ඒක නිසා මාර්ග සත්‍ය තමයි බුදුරජාණන් වහන්සේ අපිට පනවපතන.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 ඒක නිසා ඔය දර්ශනේ නැතුව එළියට වැටුනොත් කඩි කාලා මැරෙන්නේ. කඩි කියන්නේ දික්ටි. දික්ටි තරම් කඩි වෙන නැහැ. ඒක නිසා එක එක දික්ටි වලට හිර වෙලා මැරෙන්න වෙන්නේ. සසරම ඉවරයි. සසරම ඉවරයි කියන්නේ මේ අතර තියෙන භයානකම දේ. මේ ජීවිතයේ තමයි මොහොම දික්කයක් කරගෙන තමන් අපාය තව 100ක් 1000ක් 50ක් අපායට යනවා කියනකොට ඒ ආගේ සසරත් ඉවරයි කියනකොට ආය සසරේවත් මාර්ගයක් උපදින්නේ නැහැ. චුන්දසුකර අල්ලපු වැටේ ඉඳලවත් බැරි වුණා දහම අවබෝධ කරගන්න. අර කොරක්කත්තිකත් එක්ක කවුද ගියේ? සුණක්කත් අහන්න බැරි වුණා උපස්ථායක වෙලා දහම අවබෝධ කරගන්න. ඉතින් මාර්ගයේ උපදිනවා කියන එක ලේසි නෑ. ඒක නිසා මේ අකුසලය මේ විදිහේදී සිද්ධ වෙන අකුසලය බොහොම බරපතල අකුසලයක්. ඒක නිසා ඒක තමයි කියන වැඩිපුරම භයානකම. අපි ඇත්ත කියලා හිතාගෙන දීලා තියෙන බොරුවක් වුණත් ඇත්ත හොඳ දෙයක් කියලා හිතාගෙන දුන්නේ වහන අනෙක් මිනිස්සයා මම දන්නේ නැතුවයි දුන්නේ කියලා හිතන්නේ මැරෙනවා. වගකීම තමයි සත්‍යය. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ න්‍යාය තම තමන්ට පෙන්වන්නේ අපිට බය වෙන්න දෙයක් නෑ. අපිට අත්තක දෙකක් දුන්නේ ඕන විදිහකට මේ ධර්ම පරිශීලනය කරන ගවේෂණය කරන ජීවිතයට යොදා ගන්න පුළුවන් අපි අපි වරදින්නේ අපි කරන භාවනාවක් චතුරාර්ය සත්‍ය තුනක්. ඔය ඇත්ත සාක්ෂාත් කරන්න නම් ගිහිල්ලා තියෙන්නේ අපිට වරදින්නේ මේක. අපි හරි දේ තුල ඉන්නවා. ඒක නිසා හැම කෙනෙක්ම උත්සාහවත් වෙන්න ඕනේ අන්න ඒ කාරණාවට ගන්න මේ කතා කරන හැම දෙයක් තුලම ඔයගොල්ලෝ විමසලා බලන්න මේ කතා කරලා තියෙන කොතෙන්ට යන්නේ කියන එක. සත්‍ය කියන තැනට යන්නද නැතිනම් අනිත් තැනට අනිත් හතරෙන් එකක් ගැන කතා කරන්න කියලා. ඒක නිසා එතකොට ඕගොල්ලොන්ට නියම මාර්ගය මතු කරගන්න පුළුවන්කම තියෙනවා. එක දෙයක් දැනගෙන හිටියන් නැති නියම මාර්ගය පනවන්නේ හැම වෙලාවකදීම සත්‍ය තුල මිසක වෙනත් දෙයක් තුල නෙමෙයි. ලෝකේ දුක තියෙනවා, සමුදය තියෙනවා, නිරෝධ තියෙනවා, මාර්ග තියෙනවා. හැබැයි ඒ ඔක්කොම දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය නෙමෙයි කියලා අන්න ඒ දෙකේ මතක තියාගත්තම හොඳටම ප්‍රමාණවත් ඒ දෙකේ වෙනස සහිතව. එතකොට හැම කෙනෙක්ම උත්සාහවත් වෙන්න ඕනේ අන්න ඒ කාරණාව තේරුම් අරගෙන ජීවිතයට යොදා ගන්න එක අපිට අදවසේ කාලේ ඉවරයි. හෙට දේශනාව පැවැත්වෙනවද කියන එක කියන්න පුළුවන් කමක් නැහැ. මතක් කරලා දුන්නේ ලබනවා. හෙට පූජාවක් වෙනවා කියලා. නැහැ කියලා කියන්නේ. හෙට දේශනාවේ මොනක් පැවැත්වෙන්නේ නැහැ. ආයේ සඳුදා දවසේ තමයි පැවැත්වෙන දේශනාව. මේ හෙට එහෙම සවස් දේශනාව පැවැත්වෙන්නේ නැහැ. හැබැයි එහෙම දෙනෙක් සාකච්ඡානේ. කල්පනා කරගන්න බොහොම ශ්‍රද්ධාවෙන් මේ වෙනසෝමනසිකාරයෙන් පවත්තලා බොහොම වටිනා කුසල ධර්මයක් සිද්ධ කරගත්තේ. අපි හැම දිනම සිත කරගත්තේ සීල කුසල ශක්තිය අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේලා දෙනමට මේ සීල කුසලය අනුමෝදන් කරන ස්වාමීන් වහන්සේලා දෙනමට ප්‍රාර්ථනීය වූ උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලයේ හේතු කාරණතාවක් නිත්වා කියලා කාරණා කරනවා. ඒ වගේම අපි හැම දිනකටම කල්යාණ මිත්‍රෙක් විදිහට මේ පින්නතුන්ට මේ අර්ථය උත්පාදනය කරගන්නට කල්යාණ මිත්‍රෙක් වුණ අපේ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේට අවසරයි අකවිත සංඝානන්ද ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් කරනවා. සායනාංශයට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන සැනසීම පිණිස මේ කුසලයේ හේතු කාරණතාවක් වේවා.